ගෞරවනීය යෝගාචර සංග්‍රහණයේ අවසරයි මේ උපාසක මහතුරු සම්බන්ධ කරගෙන ලැබෙන හැම අවස්ථාවෙම වගේ මේ බ්‍රහස්පතින්දා මේ වගේ ධර්ම දේශනාට එකතු වෙන සම්ප්‍රදායක් තියෙනවා අදත් අපිට ඒ වගේ අවස්ථාවක් ලැබිලා තියෙන සෙන මේ බ්‍රහස්පතින්දා සෙනසුර සාකච්ඡා ධර්ම දේශනාව තියෙන ධර්ම දේශනාවට tempත් වෙලා සූදානම් වෙලා සාදුකාරය පවත්වනවා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 සබ්බාය අදුක්ඛම සුඛාය වේදනාව වේදනාය අවිජ්ජාය අනුසේති තී කෞරණීය සංග්‍රහයෙන් අවසරයි මේ පාලි පාඨය උදලා උපුටා ගන්න ලද්දේ චුල්ල වේදාල්ල කියලා ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සඳහන් වෙලා තියෙන විශේෂයෙන් මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙලා තියෙන වටිනා සූත්‍රයකින් ඒක සූත්‍ර සාරය සූත්‍රේ ශරීරය ගත වෙලා තියෙන්නේ ශාසනීය ප්‍රසිද්ධ දෙපලක් අතර පවත්වන සාකච්ඡාවක් වශයෙන්ුයි ඒ දෙකට ඒක කෙරෙන්නේ ධම්මදින නම් වූ රහත් මෙහෙණින් වහන්සේත් විසාක නම් වූ අනාගාමී උපාසක මාත්මේකුත් අතරයි මුටි කතාවේ නිදානේ බලනකොට මේ දෙපළ කලින් අමුසම්යන් වශයෙන් ඉඳලා පසුව ශාසනගත වෙච්ච වැදගත් පවුල් වලට අයිති ලොකු බුදලයකට අයිති වාස්කම් තියෙද්දී විශාල අභිනිෂ්ක්‍මණයක් කරලා පැවිදි වෙච්ච නැත්නම් ශාසනගත වෙච්ච දෙපළක්. ඉතින් මේ සූත්‍රයේ දිග සූත්‍රයක් මාත්‍රකාවසෙමුත් විවිධයි. මේට එnde ඉස්සර වෙලා චතුරාර්ය සත්‍ය මධ්‍යම ප්‍රතිපදාව එතනින් ගියාම ධ්‍යාන පැත්තේ අන්තිම ඉහළට වගේ විවිධ මාත්‍රකාට ගිහිල්ලා අපි පසුගිය වාර දෙකකදී මේ වේදනාව කියන චෛතසිකයට බැසගෙන තියෙන්නේ. ලියano අපි නිසරණේ පවත්වන ධර්මදේශන මාලාවේ 52 වෙනි ධර්මදේශනාවටයි අද මේ ආරම්භය ලබා ගත්තේ. ඊට ඉස්සර වෙලා ඒ උගදෙනෙක් ඒ චුල්ල වේදාල සූත්‍රය උද්දුත කරන ඒ වේදනාව සම්බන්ධව වේදනා කොටස් තුනක් වශයෙන් හඳුන්වා දෙන ගතිය දුක් වේදනා දුක් වේදනා වශයෙන් සම්මුතියෙන් පවතින අන්ත දෙක ගෙවම් කරලා ලැබිය යුතු වටහාගත යුතු අදුක්කම සුඛ වේදනාව දැනගෙන ඒකත් අතහරදමිය යුතු බව මීට කලින් දේශනාවදී අපි සාකච්ඡා කරන්න සිද්ධ වුණා. ඒ විදිහට මූලික වශයෙන් මේ වේදනා තුනේ සැකිල්ල තේරුම් ගතට පස්සේ අතිරේක සුවිශේෂ සූක්ෂම විචිතුරු විභාගයක් වශයෙන් ඒ විශාක උපාසකතුමා අහනවා සබ්බානුකෝ අයේ සුඛාය වේදනා රාගානුසයෝ පහත රාගානුසය අනුසේති කියලා. ආර්යවෙනි මේ සියලුම සුඛ වේදනාවල් වල රාගය නැත්නම් ඒකට කැමැත්ත ඒකට ආදරය ඒකට ලෝභකම යටිපහුව වෙනවද? ඒකේ අනුසය වශයෙන් තියනවද? සබ්බාය දුක්ඛාය වේදනාය පටිඝානුසය අනුසීති හැම දුක් වේදනාව කරම ද්වේෂය යටිපහුව වීමක් සිදු වෙනවද? නැත්නම් අනුසය කරනවද? අදුක්කම සුඛ වේදනාවක අවිජ්ජාව නොදැනුවත්කම අනුසය වශයෙන් පවතිනවාද කියලා. ඉතින් එතකොට ඒ වගේ හරියට අර වෙන් කරලා විසිතුරු වශයෙන් ප්‍රශ්න කරනකොට තමතින්න තෙරණාංශය සඳහන් කරනවා නකෝ ආවසෝ විසාක සබ්බාය සුඛාය වේදනාය රාගානුසය අනුසීති කියන. හැම සුඛ වේදනාවකම රාගානුසය අනුසය කරනවා නෙවෙයි කියන එක විස්තර කරනවා. ඇත්තටම කියනවා නම් හැම සුඛ වේදනාවකම රාගානුසය පවතිනවා කියලා කිව්වොත් නිවන් දකින්න කිසිම ඉඩක් ලැබෙන්නේ නැහැ. නිවන් දකින්න ඉඩක් ලැබෙන්නේ මේ සමස්තයක් වශයෙන් සම්මුති වශයෙන් සුඛ වේදනාවට රාගය අනුසේ වශයෙන් තිබුණට යම් යම් තැන් තියෙනවා ඒකේ දුර්ලකම් ඒ ප්‍රකාශයේ දුර්ලකම් ඒකේ පුරුක් බුදුරජාණන් වහන්සේගේ මධ්‍යම ප්‍රතිපදාව දුවන්නේ අන්නේ දුර්ලකම් හරහා තමයි හරියට විශාල ගලක තනි ඒක ඝන ශේලය අසලක් නෙවෙයි නම් ඒකේ පැලිර තියෙනවා නම් ওই පුංචි පුංචි ගස්වල මුල් අර පැලිර වලට ගිහිල්ලා ඒක ඇතුලේ ප්‍රසාරණය වෙනකොට වෙනකොට ඒ පැලහිරි කඩලා යනවා. ඒ පුංචි ගහට ඒ තරම් විශාල මහ ගලක් බලන්න පුළුවන් වෙයිද කියලා හිතා ගන්න බැරි තරම්. ඒ පැල්ම ඉතින් ටිකින් ටිකටම ගෙනියලා කාලිකෙන් ගලපල්ලා දානවා වගේ මේ වේදනා චෛතසිකයේ මේ වගේ පැලහිරි තුනක් තියෙනවා. සාමාන්‍ය කියන හැම සුඛ වේ සාමාන්‍ය කියන සුඛ වේදනාවට රාග අනුශය වශයෙන් පවතින රාග අනුශය අනුශය කරනවා කියලා. දුක්ඛ වේදනාවට පටිඝානුසය අනුශේ කරනවා කියලා අදුක්කම සුඛ වේදනාවට අවිද්‍යාව අනුශේ වශයෙන් අනුශේ කරනවා යටපහ වෙනවා කියන එක. ඒක සූද්ධ කරගෙන ඉවර වෙලා විසාක පාසකතුමා මේ වගේ සුවිශේෂිත ප්‍රශ්නයක් අහන්නේ සබ්බානුකෝයයේ සුඛාය වේදනාය රාගානුසය අනුශේති කියලා. හැම සුඛ වේදනාවකටම ওই විදිහට රාගානුසය අනුශේ කරනවා. එතකොට දෙනවා නකෝ නකෝ ආවසෝ විසාක සබ්බාය සුඛාය වේදනාය රාගානුසය අනුසීත කියලා. එතකොට <clears throat> මේ කලින් ඇති යුතු ප්‍රශ්නයක් වගේ පේන්න තියෙන්නේ ඊට පස්සේ මේ විසාක උපාසකතුමා අහනවා සුඛාය පනයයේ වේදනාය කිං පහතබ්බා කියලා. සුඛ වේදනාවේ ප්‍රහාණය කළ යුතු අධෛර්ලගත යුතු සුද්ධ කළ යුතු පැත්ත මොකක්ද කියලා. එතකොට ධම්මදින තේනා සඳහන් කර තියෙනවා සුඛාය පනය වේදනාය රාගානුසයං පහතබ්බ රාගානුසය පහතබ්බගේ සුඛ වේදනාව එනකොට භාවිත මනසක් ඇති කෙනා ලෑස්තිලා යන කෙනා සූදානම් ශරීරයක ඉන්න කෙනා හැම සුඛ වේදනාවකම මුල වශයෙන් මැද වශයෙන් අග වශයෙන් බැලීමයි විපස්සනා කරනවා කියලා කියන්නේ. එතකොට මුල මැද දෙකම සුඛ වේදනාවේ මේ රාගානුසිතාම් බලවත් විශේෂයෙන්ම පටන් ගන්න වෙලාවේදී ඒ සඳහා ඇති ඇල්ම ලොල් ගතිය බරවත්ව පටන් අර ගන්නවා ඒක වේදනාව උච්ච අවස්ථාවටපත් වෙනකොට ඒ සුඛ වේදනාව පිළිබඳ තියෙන රාගය රාගානුසයත් බලවත් වෙනවා ඉතින් ඒ නිසා ඒ කොච්චර ඒ සුඛ වේදනාවට තියෙන රාගානුසය බලවත් වීම වේදනාව ක්‍රමයෙන් වැඩි වෙනකොට යනකොට යටි වෙනවද කිව්වොත් වැඩි වෙලා වේදනාව බැහැගෙන සුඛ වේදනාව බැහැගෙන යන වෙලාවේදී අනිවාර්යයෙන්ම මතුවෙන දුක් වේදනාව දැක ගන්න බැරි තරම් ඒක හඳුනා ගන්න බැරි තරම් රාගානුසය ඒ හිත වර්ණවත් කරනවා. ඒ නිසා ඒ කෙනාට පේන්නේ සුඛ වේදනාවේ මුලැමැදාග තුනම සුඛයි කියලා. ඒ නිසා යම් වෙලාවක ඒ කෙනා සුඛ වේදනාවක් අරගෙන ඒක විපස්සනා කරනවා නම් මැදි හත් හිතකින් බලනවා නම් ඒකෙදී මුලමැද දෙකේ දක්වාම උපාදයක් විපරිණාමයක් කියන ස්ථානවල රාගානුසය තියෙනවා ඒ රාගානුසය ගැම්ම නිසා මේ වේදනාව සුඛ වේදනාව බැහැගෙන යන වෙලාවේදී පහළ වෙන දුක දැක ගන්න බැරි වෙනවා ඒ නිසා සුඛ වේදනාවේ තියෙන රාගානුසය අඩු කර ගන්නාසුලුව දැක ගන්නාසුලුව එලව සිටිනවා නෝනක් තියෙන කෙනෙකුට නම් සුඛ වේදනාවේ අවසානයේ දුකකින් කෙලවර වෙනවා දක්ක ගන්න පුළුවන් වෙනවා අනුසයේ නපුරු බලපෑම අයින් කර ගන්න පුළුවන් ඒක නිසා භාවනා කරන ඉදිරියට යනකොට භාවනාවේදී වේවා එදිනදා ජීවිතයේදී වේවා ජයග්‍රහණ සුඛ සුභ දේවල් එනකොට ඒකේ තුම්පොලේදීම මේ රාගානුසය හිත වන්මත් කර ගන්න දෙන්නේ නැතුව පවත්තන එක තමයි එතන භාවනාව වෙන්නේ එතන ඉක්මීම වෙන්නේ එතන ඉන්ද්‍රිය দমনය වෙන්නේ එතන සීලෙ වෙන්නේ ඒ නිසා භාවනා යල වලට ගියාට පස්සේ තමයි කෙනෙකුට සීලය කියන එක මොකද්ද කියන එක ඒක සීලෙකින් පවණක් අතර වෙන්නේ ඒක ඉන්ද්‍රිය দমনය කියන තැනටත් යන්න ඕනේ බයලජ්ජා කියන තැනට යන කම යන්න ඕනේ ඒ අනකොට තමයි මේ රාගානුසයක් කොහොමද මේ සුඛ වේදනාවේ මුලමදාග තුනටම එකසේ ඉඳලා වල්මත් කරවලා ඒ සුඛ වේදනාව ගෙවිලා යනකොට තියෙන දුක අඳුරා ගන්න බැරි තරමටම ඒ කෙනා සුඛ වේදනාව සර්ව සුඛ සර්ව සුභ වාදයකට වැටෙන්න පුළුවන්. ඒ නිසා භාවනා කරන කෙනෙකුට ඒකෙන් ගත හැකි පාඩමක් තියෙනවා. මේ සුඛ වේදනාව පවා කවදාකවත් සුඛයෙන් නෙවෙයි කෙලවර වෙන්නේ හරියට දකින්නවනම්. හරියට දකින්නවනම් සුඛ වේදනාව යොරෙන්නේ දුකෙමයි. නමුත් හරියට නොදැකීම නිසා අයෝන්සෝ මානසිකාරය නිසා සුඛ වේදනාව ආස්පතින්ම සර්ව සුභ සර්ව සුඛ භද්‍ර දෙයක් විතර දකින්න. ඒක දැක ගන්නට මතු කර ගන්න තමයි මිසක උපාසකතුමා මේ ආන්නේ සුඛාය වේදනාපනයේ වේදනාය සුඛාය පනයේ වේදනාය කිං පහතබ්බා කියලා. ඉතින් එතකොට ධම්මදින තෙරින්නාසනාතත් කියනවා සුඛාය විසාක වේදනාය රාගානුසයෝ පහතබ්බෝ. රාගානුසය අයින් කරන්න ඕනේ කියලා. ඒ ආගණුස අයින් කළ බැලුවොත් සුඛ වේදනා පටන් ගන්නකොට හොඳ බවත් ගෙවින් කරන යන්නේ දුකකට ඉඩ දීලා බවත් තේරෙනවා. ඉතින් ඒක උඟ දිනේ කහන්න කැමති නැහැ මොකද මේ සැප සොයා යන ගමනක් විශේෂයෙන්ම මේ වගේ අරණ්‍යගත ජීවිතවලට වඩා කාම ලෝකේ පවතින නිසා බුද්ධ ආගම බොහොම නාස්තික ධර්මයක් විදිහට නැත්නම් අරස රස කියන වචනේ බුදුහාමුදුරන්ට බණින්න තරමට රස අඳුරන්නේ නැති ආගමක් විදිහට උච්ඡේදවාදයක් විදිහට විභවයක් විදිහට දොස් කියනවා ඒක දැනට ප්‍රසිද්ධව කෙරෙනවා මේ සුඛය පැත්තට තද බල තල්ලුවක් දීගෙන යන ආගම් වල පැහැදිලිවම බුද්ධාමර කියන්නේ කුණු කියන වචනේ. කුණු කුණු කුණු කුණු ඔය කතාකත් හොඳක් කතා කරන්නේ ඔක හැමදාම දුක ගැන කතා කරන ආගමක් කියලා කොන් කරනවා. ඒ කොන් කරන්නේ මේක උච්ඡේදවාදයක් කවදාකත් මෙච්චර ලබුලා මහන්සිල ලබාගත් මනුසාත්ම භාවයෙන් ලස්සන රූපයක් බලි මගේ කරන්නේ නැහැ. ගන්ධ රස පහස සද්ද අගේ කරන්නේ ඒක කුණු ආගමක් හැමදාම මේ නරක පැත්ත බලන ආගමක් කියලා චෝදනා කරනවා. ඉතින් ඒක මම මේ මතු කරලා දුන්නේ එහෙම කරන්නේ කොහොමද නැහැ කියලා බෞද්ධයෝ පිළිගන්නවා. නමුත් 99%ක්ම බෞද්ධයෝ පිළිගන්නේ ඔච්චර තමයි. අන්‍යාගංකාරයෝ බයින බැනිල්ලම තමයි භාවනා කරන මනුස්සයෙකුට සාමාන්‍ය බෞද්ධයා බණින්නේ toy විදිහට තමයි. භාවනා කරන මනුස්සයා මේ දුක හොයාගෙන යන කෙනෙක්. නරක හොයන යන කෙනෙක් සැපට ප්‍රතිපක්ෂ උච්ඡේදවාදී අරස රස කියන ගතිය අන්‍යාගමිකයන් බෞද්ධයන්ට බයිනවට වඩා සැරින් බෞද්ධයා බණ භාවනා කරන අයට බයින. ඒකේ ඒත්තන්ගේ දෝෂයක්වත් මේ බණුන් ආනාල්ගේ කම්මැලි කාලකණිකමක්වත් නෙවෙයි තමයි කෙලෙස්වල ස්වභාවය. ඒක වසං කරන්න තමයි මේ අනුශේ ධර්ම ක්‍රියාත්මක වෙන්නේ. ඒක නිසයි මේ විසාක උපාසකතුමා අවුස්සා උස්සා හාරහාර අහන්නේ වැඩක් කරගෙන යනකොට ඒ පරිසරයෙන් ලැබෙන මේ ප්‍රතික්‍රියාව ප්‍රතිචාරය උංගා කයම්සමනස්කාරය උංගා මෝහ ජනකයි ඒ නිසා ඒ ගත්ත ප්‍රතිශතයම අබෞද්ධයන් කොච්චරක් බුද්ධ ආගමට බයින්නවද කුණු කියලා එහෙම නැත්නම් රසාන්තරණ ත්‍යාගමක් කියලා නරක පැත්තම කතා කරන එකක් කියලා ඒහා සමානව බෞද්ධයන් අතර විපස්සනා කරන අයට බයිනවා. මේ ශපතියේදී මේ තරුණ ජීවිත මේ නිකන් කැලීට ගත කරලා තීරමක් නැති වැඩක් කරනවා කියන ඒහා සමාන ප්‍රතිශතයක් අපිට පහළ වෙන හිතිවිලි වල ගත්තොත් වැඩි හිතිවිලි ප්‍රමාණයක් අපි මේ කරන විපස්සනාවට කැමති නැහැ. වැඩි හිතිවිලි ප්‍රමාණයක් ගමන් ගත කරන්නේ ගමන් කරන්නේ අකුසලයේ පැත්තටමයි. කෙලෙස් බරිත වයි. ඒක හොඳට තේරෙනවා. අමාරුවෙන් හරි කමක් නැහැ අපි විවේකයක් හොයාගෙන විවේක පිරිසුදු නිස්සද්ද තැනක වාඩි වුණාට පස්සේ හිත කොච්චරක් හිතවිලි වලින් බර වෙනවද ඒ හිතවිලි එකක්වත් විපස්සනා පැත්තට නැහැ එහෙම බර වෙනවා නම් විපස්සනා පැත්තට බර වෙනවා නම් ඒක චෝදනාවක් වශයෙන් ඉදිරිපත් වෙන්නෙත් නැහැ චෝදනාවක් වශයෙන් ඉදිරිපත් වෙන්නේ අපේ හිතේ කොච්චර දෝ ගත කරන හිතවිලි හරියට බෞද්ධයන් අතර භාවනාවට පෙළඹෙන ප්‍රතිශතය වගේ තමයි අපේ හිතක ගත්තාම භාවනාවට පක්ෂව යාදන විදියට යෝනිසමස්කාරට පහළ වෙන පැත්ත විශාල වශයෙන් පාන ආයෝනිසමස්කාරය හැටියට. ඒ නිසා ලෝකේ තියෙනකම තමයි හිතේ තියෙන්නේ. ඉතින් මේක දැක්කොත් භාවනාවක් වශයෙන් තමයි දැක්කොත් අපි ලෝකයට දොස් කියන එකක් නෙමෙයි අන්‍යාගමිකයන් බුද්ධාංකාරයෙන් බයිනවා. නැත්නම් බණ භාවනා කරන විපස්සනා කරන කට්ටියට සාමාන්‍ය බුද්ධාංකාරය බයිනවා කියන එක බාහිර ලෝකේ පේන තුනට ඒ ප්‍රතිශතයේ හේමම අපේ හිතේ පහළ වෙන චිත්තක්ෂණ යනු ගත්තාම විදර්ශනා කරන චිත්තක්ෂණ යොන්සුමස්කාර කරන චිත්තක්ෂණ ඉතාමත්ම ලේස මාත්‍රයි වැඩි වශයෙන්ම පහළ වෙන්නේ අයොන්සුමස්කාරට පරිව. ඒ නිසා ඒකෙන් අපිට බාහිර ජන විඥානයේ தත්ත්වයට වගේම තමන්ගේ විඥාන ස්රෝතේ ගමන් කරපැත්තේ එකමයි. යම් දවසක යම් යෝගාවචරයේ ඒ පහළ වෙන අයෝනිසමංස්කාරය හිතිලි ගණන් ගන්න නැතුව අර කලාතුරකින් හරි මේ බුද්ධාන්තරය අපිට මේ පහළ වෙන යෝනිසමංස්කාරයට බර විපස්සනා හිතවිල්ලක් ලක්ෂයකට එකක් හරි තියෙනවනේ ඒක කවුරුත් කරලා දීපයක් නෙමෙයි තමන්ම වඩාගත් එකක් නේ කියලා අන්න ඒක අගේ කරන්න පටන් ගත්තාම අර අයාල යන හිතවිලි වල ගැන කතා කරන දේවල්, ඒව ගැන චෝදනා කරන ගතිය, ඒවට වෛර කරන ගතිය කරගන්න වෙලාවක් නැති වෙනවා. Taman අඩු ගන්න භාවනා කරන්න වාඩි වෙනවා. කලාතුරකින් හරි හොඳ හිතක් එනවා කියන හැකි සංඥාට වැටිච්ච දවසේ. එතකොට කිසිම බාහිර බලවේගයකින් අන්‍යාගමික වේවා, එහෙම නැත්නම් සමාජින් වේවා සම්පූර්ණයෙන්ම කපලයන්. ඉතින් වෙනස වීම තමයි අපි මේ භාවනා ජීවිතයක් කියලා බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ සූත්‍රය දිගේ ඉදිරියට යනවනම් සබ්බාය දුක්ඛාය වේදනාය කිං පහතබ්බක් කියන වචනේ අපිට ඊගාට හම් වෙනවා සියලු දුක් වේදනාවන් තියා බලනකොට කුමක්ද ප්‍රහාණය කළ යුත්තේ කියලා විසාක පාසකතුමාගේ ප්‍රශ්නේ එතනදී ධම්මදින තින්නාංශය සඳහන් කරන සියලු දුක් වේදනාවන්ගේ පටිඝානෝසය බහාතබණ්ඩෝනේ ඇයි එහෙම කියන්නේ භාවනා පැත්තෙන් බැලුවොත් දුක් වේදනාවක් නමෝ විත්‍යට පටන් ගන්නකොටම හිත ඒක පිළිබඳව නැදකින් නොපතන් කියලා ඒකට පටිඝානුසයෙන් පෙනී පුම්බනවා නැත්නම් ප්‍රතික්‍රියා කරනවා ඒක අකමකා දවන්ට වෑයම් කරනවා ඒ වෑයම් කරන්නේ පරිණාමයේදී අපි 40000 ගණක් විතර අවුරුදු එක එක්කෙනෙක් වශයෙන් සහ සාමූහිකයක් වශයෙන් අපේ වරිගෙට අපේ පැවැත්මට හානි කර වෙන මොනවා හෝ පරිසර සාධකයක් ආපු ගමන් වහාම ක්‍රියාත්මක වෙලා එක්ක පැනලා යන්න හෝ වෙ නැත්නම් මේ පරිසර සාධක විනාශකරන ගැම්ම ගන්න ද්වේෂය හරහා. ඒ ද්වේෂය ඒ වගේ කලබලයකදී විශාල ශක්තියක් මුදා හැරලා ඒ ශක්තිය හරහා එක්ක අයියෙන් වේගෙන් දුවලා කියලා හැංගෙන්න හෝ නැත්නම් කතරට පහර දෙන්න හෝ ආයුධයක් අරගෙන ක්‍රියාත්මක වෙනවා කියන එක අවුරුදු කෝටි ගණක් එක එක සෛලයක් පාසා නිදන්ගත වෙලා තියෙන ශක්තියක්. එනිසා මේ වෙලාවේ වගේ අතරදෙනයක් බයක් දුකක් එනකොට කුලප්පු වෙනවා කියන එක මම නෙවෙයි. ඒක මගේත් නෙවෙයි, ඒක මගේ ආත්මයක් නෙවෙයි. ඒක මේ පරිණාමයේදී ස්වභාවික වර්ණය හරහා අපිට අන්තර්ගත වෙලා තියෙන එකක්, පොතේ ලියවිලා තියෙන එකක්. දැන් යෝගාවචරයට තියෙන එකම යුතුයකම තමයි ඒක සිදුවෙනකොට ඒක තියා නතර කරන්න හදන්නත් එපා. කනගාටු වෙන්නත් එපා. මගේ කියා ගන්නත් එපා. මම කියා ගන්නත් එපා. මගේ ආත්මය කරගන්නෙත් නැතුව මේ දුක් වේදනාවක් එනකොටම පෙනේ පොඹන හැටි. දුක් වේදනාවක් එනකොටම ද්වේෂය හට ගන්න හැටි. මේක කොච්චරක් ගලේ කෙටුවා වගේ මොලේ හරහමත් නෙවෙයි එක එක සංදිස්ථාන තියෙන ගැන්ග්ලියමක් හරහවවා. ඒ ගැන්ග්ලියම් වලින් ක්‍රියාත්මක ස්නායු පද්ධතියෙන් තොරව එක එක සෛලයක් පාසා මේක තැම්පත් වෙලා තියෙනවා. ඒ නිසා ඒ වෙලාවේදී ක්‍රියාත්මක වෙන්නේ සම්පූර්ණ මධ්‍යස්ථාන දැනුම් දීලම නෙවෙයි. මොලේටම දැනුම් දීලා නෙවෙයි. සාමාන්‍යයෙන් අතක් ඉන්නත් ලක් වෙලා ලං වෙලා දැවෙන පිච්චෙන ගතිය එනකොට අත පස්සට යන්නේ මුලින් පණිවිඩයක් කරන විධානය කරගෙන නෙවෙයි. ඒ හන්දි ස්ථානවල තියෙන පුංචි මධ්‍යස්ථාන තියෙන ස්නාය මධ්‍යස්ථාන ඒකට පවා පුළුවන් එකපාරට ගින්නක් එනකොටම අතපසට ගන්න. ඒක නිසා එතෙන්දී ඒ පසරට සෑහෙන ශක්තියක් ඕනේ. ඒ ශක්තිය මුදාහරින්නේ ඇඩ්‍රිනලින් මුදාහරින්නේ එතන තියෙන පුංචි සර්කිට් එකකින්. ඒක සම්පූර්ණ මුලයටම ගිහිලා මුලේ අවශ්‍යයක් කරකම් ගන්න ගත්තොත් සාමාන්‍ය කියනවා ස්නායු වල වේගය පැයකට හැතැම්ම 200යි කියලා. ඒ පැයකට හැතැම්ම 200 තුල වේගය තුල මුලයට ගිහිලා පණිවිඩයක් එන්න ගියොත් වෙලා යනවා. ඒ නිසා ළඟ ළඟ ස්නායු පද්ධති වලින් ක්‍රියාත්මක කරන තරම් මේක ඇබ්බැහි වෙලා තියෙන. ඒක කෙනෙකුට අයිති කෙනෙකුගේ හැකියාවක් හෝ ශක්තියක් නෙවෙයි. මේ සෛල හැදිලා තියෙන හැටි. ඉතින් භාවනා කරන යෝගාවචරයා මේක මගේ අතයි පිච්චෙන්නේ, මටයි දැනෙන්නේ, මමයි පිච්චෙන්නේ කියන එක වෙනුවට මේ හැම මානවයෙක්ම ක්‍රියාත්මක වෙන්නේ මේකෙන් ඔන්න දැන් පිච්චෙනවා ඔන්න දැන් අත පිටිපස්සට ගන්නවා කියන එක අනුන්ගේ එකක් වගේ බලන්න පුළුවන් නේද? ඒක මුල මෙහෙමයි ආවේ පිච්චෙනට අත පස්සට ගියේ මෙහෙමයි. ගියාට පස්සේ අපි ඒක හිතන්නේ පතන්නේ මෙහෙමයි කියන එක මුලමතාවකට බැලුවොත් දෙන්නේ කියවලි බලක වෙනසක් නැහැ. පොඩිතරේ කියුණත් අත ගින්න වගින්න ගම පස්සට එන එක ඊටාම දක්ෂ ගිනින හමුදාවේ ලොක්කෙක්ගේ අතක් ගින්නට පස්සට එන එක දෙකම එකයි. ඉතින් ඒක මගේ අත කියා ගන්නව මමයි පස්සට ගත්තේ කියලා ගන්නකො ගියොත් අර වැඩේ අනුමත කරනවා විතරක් නෙමෙයි අර පටිඝානුසයත් අනුමත වීමක් වෙනවා. මේ පටිඝානුසයත් මම මාගේ කියා ගැනීමක් වෙනවා. ඉතින් යෝගාවචරය ඉවසීමේ ශක්තියක් නැති සිද්ධි හරියට දඬ බැරි කෙනෙක් නම් අනිවාර්යයෙන්ම අරක තමයි සිද්ධ වෙන්නේ. පටිඝානුසය තමයි එන්නේ. නමුත් යෝගාචරයට පුළුවන් උනත් Tamangeya තමයි පිච්චෙන්නේ. අතේම තියෙන යාන්ත්‍රණයක් ඉන්නේ පිටිපස්සට යන්න. ඊට ගියාට පස්සේ අර පිච්චෙන දුක නැති වෙනවා කියන එක අනුංගිකක් වගේ බලාගන්න. එදාට යාට කියන්න පුළුවන් මේ අෂ්ටලෝක ධර්මේ කම්පා නොවෙන තරමට භාවනාවේදී වේදනානුපස්සනාවේ දක්ෂයෙක් අතපිච්චිලා. එහෙම නැත්නම් ඒ කටේට වෙලා. නමුත් ඒක දිහා බලන්නේ අනුංගේ දෙයක් වුණා වගේ. ඒකේ විතර කරන්න තියෙන යම් කිසි කෙනෙක් ඒ විදිහට දුක් වේදනාවක් සිදු වෙන සිද්ධ වේගන එනකොට ඒක දිහා ප්‍රතිගාහනෝසයට වහලා ගන්න දෙන්නේ නැතුව යටිපත් වෙන්න දෙන්නේ නැතුව බලා ගන්න පුළුවන් නම් ඒක නාට තියෙනවා ඒ දුක් වේදනාව කොච්චර දරුණුද ඒ දුක් වේදනාව ගෙවන් වෙනකොට ඒහා සමාන සුඛයක් එනවා නමුත් ඒ සුඛය සමාදන් වෙන්න බෑ හිත පටිඝානෝසයෙන් පැහැදිලා තියෙනවා හිත පටිඝානෝසයෙන් තැවිලා තියෙනවා නම් යාට ඒ දුක් වේදනාව ගෙවන් වෙනකොට හිතෙන් එන සුඛ වේදනාව අඳුර ගන්න බැරි තරම් හිත වල්මත් වෙනවා ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම මේ වගේ ධර්මයේ දන්නේ නැති කෙනා හිටියොත් එයා සුඛයට කැමැති සහ දුකට අකමැති කියන සම්ප්‍රදායන කුල අර ත්‍රිසංගත ඇබ්බැහියට නතු වෙනවා. නමුත් හැම සුඛ වේදනාවක් වෙරෙන්නේ දුකකින් හැම දුක් වේදනාවක් වෙරෙන්නේ සුඛයකින් ඒක අපිට දැක ගන්න බැරි මේ අනුශේ ධර්ම නිසයි කියන එක පරෝජනයට ගන්න නම් ක්‍රියාවත් කරන්න නම් ඒ දෙවෙන්දරලා එක අනුන්ගේ එකක් වගේ බලන ඉඳ පටන් අරගත්තොත් මේ විසාක උපාසකතුමා කොහාටද අපි අඬ ගහගෙන යන්න හදන්නේ මේ ධම්ම දින තෙතිනාසික තොරතුරු මොකද්ද තියෙන ඇතුළත කියන එක තේරුම් ගන්න පුළුවන් වෙනවා ඒ වාගේම අනවා ඒ අදුක්කම සුඛ වේදනාවේදී කුමක් බහැර කටයුතුද කියලා නැත්තම් කුමක් ප්‍රහාණය කළ යුතුද කිං පහතබ්බන් කියලා ඉතින් එතෙන්දී අදුක්කම සුඛ වේදනාව හඳුනා ගන්න එක සුඛ වේදනා සහ දුක් වේදනාව අඳුර ගන්නවා වගේ ලේසි නෑ සුඛ වේදනාවට නිමිත්තක් තියෙනවා ආකාරයක් තියෙනවා අදුක්කම සුඛ වේදනාවට නිමිත්තක් නෙමෙයි ආකාරයක් නෑ සුඛ වේදනාවේ සහ දුක් වේදනාවේ අභාවයේ පමණයි අදුක්කම සුඛ වේදනා හඳුනා ගන්න තියෙන ලකුණ ඒ නිසා බොහෝම මේ ඉන්ද්‍රයන්ගෙන් පමණක් තොරතුරු ලබාගෙන ජීවත් වෙන කාම භෝගී පුද්ගලයාට අදුක්කම සුඛ වේදනා කොච්චර තිබුණත් තේරෙන්නේ නෑ අඳුර ගන්න බෑ මොකද ඒකට ලකුණු නැහැ. ඒකට නිමිත්තක් නැහැ. ඒකට වෙන්කොට දැනගන්න කක්කයක් නැහැ. අර වෙන්කොට දැනගන්න ගන්න පුළුවන් ටික අයින් කරනකොට ඉතුරු වෙන එක තමයි අදුක්කම සුඛ වේදනා. ඒව නැත්තම් අපි කිව්වොත් ගොඩාක් දේවල් ලියලා තියෙන කලුලෑලක් තියා බලලා ඒ කලුලෑලේ ලියලා තියෙන දේවල් මේවා වීජ ගණිතමය සමීකරණද එහෙම නැත්තම් සාමාන්‍ය චිත්‍රයක්ද එහෙම නැත්තම් අකුරුද ඉලක්කන්ද ආදි වශයෙන් හඳුනා ගැනීම ඉගෙනගත්ත කෙනෙකුට කරතයි. නමුත් ඒ ඔක්කොම අකුරු යස පිටිපස්සේ තියෙන කළු ලෑල්ල දකින්ද අකුරු සාත්‍රි කරගත්ත කෙනාට පුළුවන් වෙන්න පුළුවන් බැරි වෙන්න පුළුවන්. මොකද මේ කළු ලෑල්ල පාවිච්චි කරන මේ එක එක දේවල් ලියන්න ලියපු දේවල් අගය කරන්න යනවා. මිසක් මේ සියල්ලටම උදව් කරන කළු ලෑල්ලට අගය කිරීමක් කවදාකවත් ලෝකෙ හිට වෙන්නේ ඒක වෙන්න නම් කළු ලෑල්ල සියල්ලම මකන්න ඕන. මැක්කට පස්සේ පේන්නේ කළු ලෑල්ල තමයි. ඒක ඉතින් කළු පාට නිසා ඉතින් ඔබට එච්චර වටිනාකමක් නැහැ. නමුත් කාටවත් තේරෙන්නේ නැහැ. කළු ලෑල්ලක් නැතුව කොච්චර ලස්සන පාට තින්ත කෙනාවක් රටවුණු කෙනාවක් ඇඳෙන්නේ නැහැ අවකාශයේ. තුච්චර ලස්සන පාට පොවාගෙන හවත් පින්සලක රටහුණු ගෙනාවත් කළු ලෑල්ලක් නැත්තම් ඇඳෙන්නේ නැහැ. ඒ නිසා කළු ලෑල්ල තමයි ඒ දේවල් ඇඳීමට උපස්තර උපස්තරය වෙන්නේ එහෙම නැත්නම් ඉවහල් වෙන්නේ. නමුත් කවදාකවත් ඒ වටිනා සමීකරණ වටිනා චිත්‍ර දැකපුවාම ඇඳලා තියෙන canvas එක කල් වේල දකින්නේ. ඉතින් ඒ නිසා ਸਰවචනාන්තයට සිද්ධ වෙනවා කෙනෙකුට පෙන්වලා දෙන්න මේ සියල්ල සිද්ධ වෙන්නේ මේ කළු ලෑල්ල කියන පද නෙමේ. තෙල් සායමක් හෝ තින්ත සායමක් දිය සායමක් ඇඳෙන්නේ canvas එක. මේ canvas එකයි මධ්‍යම ප්‍රතිපදාව කියලා දකින්න අර සායම බොඳ කරවන්න වෙනවා අර සරුවච්චන් වහන්සේ. ඇඳපු දේවල් මකන්න සිද්ධ වෙනවා භාවනායන් කරන්න එච්චරයි. නිප්පින්දම් විරජ්‍යති විරජ්‍යම් විමුක්තති කියලා කියන්නේ ඒ දකල ලියලා තියෙන විසුතුරු දේවල් පිළිබඳව මේ නිබ්බින්දනයක් ඇති කරගන්න නිර්වින්දනයක් ගන්න කියන වින්දනය කරන්න ගියොත් කවදාකවත් කල් වල දකින්නේ පන්ති භාවරවල උගන්වන්නෙම ලියපු දේවල් හිතේ තියාගෙන හැටි මිසක් ආ කළු ලෑල්ලගේ කරන කතාවක් නෑ. චිත්‍ර ප්‍රදර්ශනයට ගියාට පස්සේ චිත්‍රය ඇඳලා තියෙන චිත්‍ර වලට හිත වහල් වෙලා රසවින්දනය කරන මිසක් කවදාකවත් ඒ චිත්‍ර අඳින්න ඉස්සෙල්ලා ඒ canvas එකේ තිබුණ පිරිසිදු භාවය බලන්න ගියොත් ඒක රස අඳුරන්නේ නැති ගතියක් වෙනවා. සර්වචනාචර මේක පෙන්ලා දීම සඳහා භාවනා කරවලා හිතේ ඇඳිලා තියෙන මේ වේදනාව පැත්තයි සුඛ වේදනාව පැත්තයි දුක් වේදනාව පැත්තයි ක්‍රමයෙන් ගෙවම් කරාට පස්සේ ඔන්න ඉතුරු වෙනවා කල්ලෑලි. ඔන්න ඉතුරු වෙනවා canvas එක. අන්න එදාට canvas එක තේරුම් ගත්ත දවස් තමයි තේරෙන්නේ මේ කාය canvas එක ඇඳපු ඕනම චිත්‍රයකට වැඩි canvas එක ලොකුයි. කළු ලෑල්ලේ ඉන්න ඕනම සමීකරණයකට වැඩිය කළු ලෑල්ල ලොකුයි. කළු ලෑල්ල සම්පූර්ණ සුදු කෑවොත් මොකක්වත්ම ලකුණක් එන්නේ නැහැ. ඒ නිසා අතනින් පතරින් කළු මැද අකුරු ලියමනෙන් තමයි කළු ලෑල්ලේ අකුරු කැපිපේ නිසා වැඩි හරිය තියෙන කළු පාට කළු ලෑල්ලේ නම් චිත් එක නම් කැන්වස් එක. ඉතින් නිසා මේ පුංචිවට තියෙන සාපේක්ෂව පුංචිවට තියෙන දුක් වේදනා සුඛ වේදනා දෙක අයින් කරාට පස්සේ කවදා හෝ භාවනා යෝගාවචරය ආයේ සියල්ලට පදනම් වෙන අදුක්කම සුඛයට යනකොට ඒ අදුක්කම සුඛය දන්නේ නැතිකම නිසා මේක මධ්‍ය ප්‍රතිපදා බව දන්නේ නැතිකම නිසා ස්වභාවයෙන්ම ඒක කම්මැලි කරවලා, නීරස කරවලා, එපා කරවලා, බය කරවලා, ඒකාකාරී කරවලා නැගිටවල යවනවා. ඊටාම දක්ෂව භාවනා ප්‍රතිඵල ලැබිලා තියෙනවා. භාවනා කරලා තියෙන්නේ ඒක ඇඳලා තියෙන දේවල් ඔක්කොම නැත්තම් පුළුවන් තරම් මගලා පෙන්න ඕන්න දැන් පේනවා කැන්වස් එක බලපන් කියනවා කැන්වස් එකකට යනකොට අපි කියනවා හරි නීතිමතයි. හරි කම්මැලි කියලා, හරි එපා වෙනවා කියලා, එක ඉරියව්වේ ඉන්න බෑයි කියලා, ඒකාකාරී කියලා, නීරසයි කියලා, මේ අරමුණ කෙවිලා ගියයි කියලා, කමඨාන් සුද්ධ කරලා කියලා කියන්න දෙයක් නැහැ කියලා අර අදුක්කම සුඛ වේදනාට ඒක දැක ගන්න, ඒකට මූණ තීලා, ඒකටයි මේ ආවේ කියන එක අරමුණු කරගන්න දන්නේ නැතිකම නිසා අපි මාරපාක්ෂික වෙනවා. අපි කෙලස් බරිත වෙනවා. ඒ කෙලස් බරිත බවට කියනවා අවිජ්ජානුසය කියලා. අවිද්‍යාවට යටපත් වීම. අවිද්‍යාවට මුසපත් වීම. ඉතින් කවදා හෝ යෝගාචරයේ කොච්චර භාවනා කරත් විශේෂයෙන්ම මෙතෙන්දී මේ විපස්සනා කියන වචනේ විශේෂණ පදයක් වශයෙන් පාවිච්චි කරන විපස්සනා භාවනා කරනකොට මේ මතුවෙන ඒකාකාරීකම නීරස ගතිය ඉරියව් පවත්ත ගන්න බැරි ගතිය, බය ගතිය, කම්මැලි ගතිය, අසරණ ගතිය, නීරස ගතිය එනකොට මේ යන්න හදන්නේ අදුක්කම සුඛ වේදනාටයි මේකට නොදකින්න පතන් කියන එක තමයි සංසාරේ ගෙනත් තියෙන්නේ. දැන් ඒක මට ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා මම මේ අදුක්කම සුඛ වේදනාවත් ඒ සඳහා ඇති අවිජ්ජානුසය දුරු කිරීමට මේ දුෂ්කරතාවය හරහා මේ පැංගිරි ගතිය හරහා මේ තිත්ත ගතිය හරහා මම කවදා හරි යන්න ඕනේ මේ තමයි දුක්ඛ සත්‍යයට ගහලා තියෙන මකරතොරණ. මේ තරමටවත් දුක්ඛ සත්‍ය දරා ගන්න බැරි කෙනෙකුට කවදාකවත් ආර්ය වූ දුක්ඛ සත්‍යයකට පලාතට කිට්ටු කරන්න බෑ. ඒ නිසා දුක්ඛ සත්‍ය පටන් අරගන්නේ සත්‍යය පටන් අරගන්නේ නිබ්බින්දය හරහා. නිබ්බින්දනය කියලා කියන්නේ නිර්වින්දනය කියන වචනයයි. ඒ නිර්වින්දනය එනකොට අවිචානුසය නිසා අපි ගසලා දාලා නැගිටලා යනවා. සලුගසා දාලා නැගිටලා යනවා. ඉතින් අර ඒ ඒ අරමුණ මට ගැලපෙන්නේ නැහැ කියලා අරමුණ මාරු කර කර හයිය හුස්ම ගනිමින් හෝ අරමුණ අලුත් කරන්න උත්සාහ කරනවා. එනනම් භාවනා මධ්‍යස්ථාන මාරු කරනවා. නැත්නම් ගුරුවරු මාරු කරනවා. එහෙම නැත්නම් තමයි මේ පාරමිතා පිළිලා නැහැ කියලා හිතනවා. එහෙම නැත්නම් මේ ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලබලා නැහැ කියලා හිතනවා. ඔක්කොම බාහිරේ තමයි. මොකද ප්‍රධාන වශයෙන් වෙන්නේ මොකද්ද මේ නිවන දිහාට අවිජ්ජානුසී දිහාට අවිද්දුකම සුඛ දිහාට යනකොට රසකාමී හිත දෙන්නෙම නැහැ. ඒක හරි නිර්වින්ද්‍ර ගතියක් තියෙනවා. ඉතින් ඒක මේ ජීවිතේදී ආ බලනකොට මනුෂ්‍ය දිහා බලනකොට තමන්ගේම භාවනා දිහා බලනකොට මේ භාවනාවේ නියම පිටට අඩුපාඩුකම් කරන කරදර කරන කොනහන බාහිර මොනම දෙයක් අත්තත් නැහැ. ඒ මොනම දෙයක් හරි තියෙනවයි කියලා කියනවනම් ඒකමයි අවිජ්ජානුසය වෙලා තියෙන්නේ. අපි මේ භාවනා කරන යනකොට මතුවෙන ඒ අදුක්කම සුඛ වේදනා නන්නාතුන ගති නිසායි මේ මේ විදිහට අපි යුද ප්‍රකාශ කරන්නේ. මේ විදිහට අපි ප්‍රතික්‍රියා කරන්නේ. මේකට අපි උපවාස කරන්නේ. ඔක්කොටම හේතුව දුක්ඛම සුඛ වේදනා දුන්නතිකම. ඒක නිසා කරන්න තියෙන එකම ක්‍රමයයි ਸਰවචනසිතාම අහිංසක ක්‍රමයක්, ඍජු ක්‍රමයක්, සරල ක්‍රමයක්, කෙටි ක්‍රමයක් හඳුල්ලා දෙනවා. එන තාක් දුක් වේදනා දුක් වේදනා වශයෙන් මෙනෙහි කරන්න, එන තාක් සුඛ වේදනා සුඛ වේදනා වශයෙන් මෙනෙහි කරන්න. තීරේ තමයි. එතකොට මේ විදිහට මෙනෙහි කරගන්න බැරි විශාල පදාසයක් ඇතුළු. මේ භාවනාවේ කැඩිල්ලක්වත් සතියේ දුර්ලභමක්වත් සමාධිය දුර්ලභමක්වත් නෙවෙයි මේ විදිහට තමයි ඒ අදුක්කම සුඛ වේදනා ඉස්මතු වෙලා ඉන්නේ. අන්නේ වේලාවේදී භාවනාව කඩා ගන්න නැතුව නැත්නම් නීරස කර ගන්න නැතුව නින්දට වට ගන්න නැතුව අලමුණු මාරු කරන්න නැතුව ගුරුුරු මාරු කරන්න නැතුව ස්ථාන මාරු කරන්න නැතුව Tamanට ටෙස්ටි ගන්න නැතුව පවත්තර මිදල් කියන සත්පුරුෂය කියන. එහෙම නැත්නම් අපිට කොච්චර දක්ෂ විදියට බාහිරේ හේතු කාරණා හොයන්න පුළුවන් වුණත් ඒක අර කිතුල් ගහට කියන මිනිහා කියපු කතාවක තමයි නිදාසල් කරන විතරයි. ඉතින් ඒ එතන අවිජ්ජානුසය අයින් කරනවා කියන එක බොහෝම අභ්‍යන්තරගත වැඩක්. ඒ වගේ මේක කවුරු හරි පෙන්ලා දුන්නොත් ඕනම කෙනෙකුට හිතේ දෙනවා. ඔතන වෙලා තියෙන්නේ උඹේම මොඩකම කියලා පෙන්ලා දෙන්න තමන්ම කරගන්නවා මිස ඔය පෙන්ලා දෙන්න ගිහිලා තමයි යේසුස් වහන්සේට කුරුතිරි තියලා එන ගැහුවේ. ලෝකෙ හිටව හැම නායකයෙක්ම රාජනායකයෙක්ම වෙඩි කෑවනම් කුටි කෑවනම් ඔන්න මිනිස්සුන්ගේ පෙන්ලා දෙන්න කියලා. පෙන්ලා දෙන එක හරිම භයානකයි කියලා සරුවචනසේ කිව්වා. ඒ සම්බන්ධයෙන් මට කල හැක්කක් නැහැ. මමලට පාර කියලා තියෙනවා. මම එන්නේ නැහැ. ඕක පෙන්ලා දෙන්න. පෙන්වන්න ගිය ගමන් මොකුත් නැහැ. ජම්මාන්තරගත වෛරයක් එනවා. මේ කාටවත් මොකටද ඕනකම් මගේ දුෂ්කර දුරකම් පෙන්ලා දෙන්න. ඒ තරම් මානක් කරයි. සරුවචනසේගේ ධර්මය හරිම සජීවී. උන්වහන්සේ නිසා එකයි කරන්නේ වාඩි කරනවා. ශ්‍රද්ධාව විතර වාඩි කරලා ආ ඊට සුඛ වේදනා ටික මේ මල්ලට දාපන්. එක් දුක් වේදනා ටික මේ මල්ලට දාපන්. මෙනෙහි කරපන්. මෙනෙහි කර බලපන් මොකද වෙන්නේ කියලා. මෙනෙහි කිරීමත් එපායලා. ඉඳගෙන ඉඳත් එපායි. ඒතර මොන දත් දකින්නේ? අත්දකින්න දෙයක් නැතිකම තමයි හේතුව. ඒක අහේතුවක් කරගන්න. බුදුහාමරණේක හේතුවක්. ඒ යෝගාවචරයට හේතුවක් වෙලා ඒක නිසා දුක්ඛම සුඛ වේදනායේදී ඒ අනු අවිජ්ජානුසය ප්‍රහාණය කරනවා කියන එක අවිජ්ජානුසය ආවට පස්සේ නම් කවදාවත් කරන්න බෑ. අදුක්ඛම සුඛ වේදනා එනකන් ඉඳලා කවදාකවත් කරන්න බෑ. යන්න ඉස්සෙල්ලා ඇස්තිලා යන්න ඕනේ. යන්න ඉස්සර වෙලා සුතමේ ඥානෙ තියෙනවා. ඒකලා කල්පනා වෙන්න ඕනේ සංසාරේ කොච්චරනම් මට මේ අවස්ථාව ලැබිලා තියෙනද? ඒ සෑම අවස්ථාවකම විහිං අපි විටි අර දේවල් නැති නිසා මේ දේවල් නැති නැහැ කියලා බාහිරයට හේතු කර කර කැකිලෙන අලු තීන්දුව නිසා පැත්තක තමයි මිසක් අපි කාදාකත් මේ தත්වයට තෙදී තව චිත්තක්ෂණයක් ඉදිරියට යන තියෙන හැකියාව බලන්න තරම් අපිට කොන්දක් තිබිලා නැහැ. මේමෙනි අදුක්කම සුඛ වේදනාවක් නීරසකමක් නිප්පිතාවක් තියෙද්දි තව එක චිත්තක්ෂණයක් මට ඉදිරියට යන්න පුළුවන්ද කියන සද්ධාාවක් උරගාලා බලලා නැහැ. තව එක චිත්තක්ෂණයක් මට යන්න පුළුවන්ද කියලා බලන වීරියක් උරගාලා බලලා නැහැ. සතියක් සමාධියක් ප්‍රඥාවක් ඇත්තටම උරගාල බලනවා නම් ඒක සිද්ධ වෙන්නේ අදුක්කම සුඛ වේදනා විතරමම සුවිශේෂ වශයෙන් කියන සුඛ වේදනාවක් තියෙනකොට නෙවෙයි භාවනාවේ දිනුවක් ඇති වෙන්නේ දුක් වේදනාවක් තියෙනකොට නෙවෙයි භාවනාවේ දිනුවක් ඇති වෙන්නේ ඒවා අතුරු ඵල යම් වේලාවක අදුක්කම සුඛ වේදනා තියල්දී ඒකේ අවිද්‍යාව තේරුම් අරගෙන ඒකත් කපාගෙන සද්ධාව චිත්තක්ෂණයක් වැඩෙනවනම් වීර්ය චිත්තක්ෂණයක් වැඩෙනවනම් සත්‍ය සමාධි ප්‍රඥාව ඒ වැඩෙනවා විතරක් නෙමෙයි තියුණු වීමකුත් සිද්ධ වෙනවා. කදාක සංසාර වෙච්ච නැති තියුණු වීමක් සිද්ධ වෙනවා. ඔන්න ඕකට තමයි අපි දියුණුවක්, තලතුණකමක්, අත්ලෝක ධර්මේ කම්පා නොවීමක්, ඊවසීමක්, හුද්දකලාවක් අගය කිරීමක්, විවේකයක් අගය කිරීමක්, විශ්‍රාමයක් අගය කිරීමක් කියන කියන්නේ අන්නේ වෙලාවේදී ඉතින් ඒ භාවනා ලෝකේ වචන පැත්තක දාලා සාමාන්‍ය ලෝකේ වචනෙන් කියනවා නම් හිතේ තිබුණා යම් කිසි අසහනයක් යම් කිසි මානසික ආතතියක් ඒක 100%ක්ම නැති වෙනවා. ඒකෙන්ම යෝගාවචරයට අබෞද්ධයකට පවා තේරෙනවා මේ ක්‍රමයට බැස්සනම් ඒක චිත්තක්ෂණේ කොයි ඒ චිත්තක්ෂණේ තියෙන මානසික ආතතිය නෑ. අපි කියන අසහනේ නෑ. ඒ නිසා අපි වේ සුඛ වේදනා එනකොට අනිවාර්යයෙන්ම අසහනේ. ඒ මොකද ඉවර වෙනකොට මේක පිළිබඳව තියෙන ලෝභකම්. දුක් වේදනාව එන්නකොටම පටන් ගන්නකොට වාසාවෙන් අනේ මං වගේ කෙනෙකුට ඇයි මෙහෙම කාලකන්නිකමක් උනේ මෙච්චර පිංකම් කරන මටයි මෙහෙම උනේ කියලා එනවා. නමුත් අදුක්කම සුඛ වේදනාව එනකොට බණ අහලා සුතමේ ඥානෙ ලෑස්තිලා ගිහිල්ලා දැන් මේ ඇවිල්ලා තියෙන අදුක්කම සුඛ වේදනාවයි මේක තව චිත්තක්ෂණයක් දික් කරගන්න. මම ශ්‍රද්ධා විදියේ සත්‍ය සමාධි ප්‍රඥා වඩන්න ඕනේ කියලා දන්නවනම් ඒ අවිජ්ජානුසය ප්‍රහාණය කළ යුතු බවත් අවිජ්ජානුසය ප්‍රහාණය කරන්න අවිජ්ජානුසය එනකන් ඉන්නකන් හිතෝ පමා බවත් එnde ඉස්සෙල්ලා ලෑස්තිලා යන්න ඕනේ බවත් ලෑස්ති වෙලා ඉන්නනම් බනහලා තියෙන්න ඕනේ බවත් මේවා කෙරෙන්නේ අත්‍යරදි හරහා බවත් තේරුම් ගත්තොත් යෝගාචරය මෙතෙක්කල් කම්මැලි වෙන කනගාටු වෙන තිබිච්ච හැම කාරණාවක්ම බාධකයක් වශයෙන් ගත හැම කාරණාවක්ම සාධකයක් වඩපත් වෙනවා ඉතින් ඒ වගේ අදහසක් නිසයි මේ විසක් උපාසක තමයි හාරහාරා මේ ප්‍රශ්නේ අහන්නේ මේ උගක් වෙලාවට හිතේ පවතින අදුක්කම සුඛ වේදනා තමයි. අරනම් බලනකොට බේන්සේ ප්‍රශ්නේ අහන්න පටන් ගන්න ඕනේ එතනින් කියලා. නමුත් එතුම අහන්නේ සුඛ වේදනා ගැත්තේ. ඒ මොකද හුඟ දෙනකොට පුරුදු හුරු පුරුදු විනෝදාංශ වෙලා තියෙන සුඛේ හොයාගෙන යන එකනේ. ඊට පස්සේ දුක්ඛ වේදනාව දාලා ඊට පස්සේ පෙන්ලා දෙනවා අදුක්කම සුඛ වේදනා. නමුත් භාවනා කරලා ප්‍රතිඵල ලැබු කෙනෙක් නම් දෙයටම තේරෙනවා උත්තරේ තියෙන දුක්ඛම සුඛ වේදනාව හරහා නම් ප්‍රශ්න තියෙන එකට අපි නුරුස්නා ගති තියෙනවා. ඒ සුඛයේ දුක්ඛයේ සුඛ සංඥාව අසුභයේ සුභ සංඥාව අනිත්‍ය නිත්‍ය සංඥාව අනාත්මේ ආත්ම සංඥාව ඇති හැම කෙනෙක්ම මේ අවිජ්ජානුසයට වැඩේ. ඒක තේරුම් අරගෙන මේ නුගිය ගමනක් යන්නේ එහෙම නැත්නම් අඟති ඉහළට යන ගමනක් යන්නේ ඒ නිසා මම මේ අදුක්ඛ සුඛ වේදනාවක් වෙනකොට ඒක කම්මැලි නීරස තමයි එපා කරන සුළු තමයි බාහිරේ නිදාසර කරන හොයන ගතිය තියෙනවා තමයි ෆයිනරි ලෙවන්ට ඉලිමම් බදිනවා තමයි නමුත් ඒකෙදී මේ අදුක්ඛම සුඛ වේදනාව හරහා මේ පැංගිරි රතේ හරහා මේ චිත්ත රතේ හරහායි ආර්ය වූ දුක්ඛ සත්‍යයට පාර වැටලා තියෙන නිසා මම මෙන්නට වැඩි පොඩ්ඩක් ඒකදී ඉවසලා කටයුතු කරන්න ඕනේ. මේක උපයපු දෙයක් නැත්නම් හුනියමක් අක්කම්මැලිකමක්වත් වැරද්දක් අස්සීල අඩුකමක්වත් අත්තරදක්වත් නෙවෙයි. ආනේ විදිහට අදුක්කම සුඛය පිළිබඳව තියෙන අවිජ්ජානෝසේ අයින් වෙන්න අයින් වෙන්න අයින් වෙන්න මේ මනුස්සයර තියෙනවා මේ වර්තමාන මොහොතේ සැප මිස ඉන් ඉදිරියට කල්පනා කිරීම පවා සාපයක්. මේwidetilde හොඳ දෙයක් හම්බෙයි කියලා හිතන එකමයි වලිග පුච්ච ගන්න තැන හනු වගේ. මේ ලැබිච්ච චිත්තක්ෂණ තරම් හොඳ එකක් නැහැ. ඒකෙදි ඔය තියෙන එක රස නැති බව හැබෑව නමුත් අකුසල් නැහෙනේ. තිබෙන අකුසල් ගෙවිලානේ. ඉතින් ඒකට තව අහවල් දේ ඕනේ අහවල් දේ මත නිසා මෙයා තමයි මට මේ දේ කරේ ආදි වශයෙන් මේකට කෙලස් දාගන්න එක ඒ කෙලස් වලින් කරන වැඩක් නෙවෙයි ඌමනාවේ පැහැදිලියට බොරදී තමා ගැනීම. අනාකූල ප්‍රවාහය ආකූල කරගන්නවා. ඉතින් ඒක ඇත්තටම කියනවනම් අදුක්කම සුඛ වේදනා පැත්තෙන් ප්‍රශ්න පටන් ගත්තොත් උත්තරේ පටන් ගත්තොත් භාවනාවක් ලෝකෙට අවශ්‍යම නැහැ. ඕනෙම නැහැ. භාවනා ඕන කරලා තියෙන ඉතින් තියෙන වේදනාව දෙක කපලා දාන්න තමයි. ඒ චිත්‍රය ඇඳලා තියෙන සැප පැත්තයි දුක පැත්තයි කියලා අපි හිතන තියෙන දේවල් ක්‍රමයෙන් මකලා හරියාම ඒව කරන්නේ විනය හරහා ශික්ෂණය හරහා බයලජ්‍යතක හරහා සීලේ හරහා හික්මීම හරහා අයින් කරලා පස්සේ ඉතුරු වෙන දුක්කම සුඛේ. එනිසා බොහෝ විට බටහිර පැත්තට කල්පනා කරන දාර්ශනිකයන් මූල ධර්මයේ වශයෙන් මෙතෙන් ගිහිල්ලා තියෙනවා. මේ මිනිස්සුෝ මේ සැපට දුකට ප්‍රතික්‍රියා කිරීම පැත්තක දැම්මොත් එචා ඉන්නේ නිවනක. ඒතිගොල්ලෝ ධාර්මිකෝ වේවා බුද්ධාගමෝ අපිටව නිවන කියලා මොකද්ද වෙන එකක් හිතන්නේ. මේ ලැබිලා තියෙන එක නිවන කියනවා දන්නෙත් නැහැ. එතනදී පේන මේ නුරුස්නාගතිය දුක්ඛ සත්‍ය නියෝජනයක් බව දන්නෙත් නැහැ. ඒගොල්ලෝ එතන එක කාලකන්නිකමක් එක්කෝ මේ කාගේ හරි වැරද්දක් එහෙම නැත්නම් මගේ සිල් නැති නිසා එහෙම නැත්නම් මගේ අත්‍යරිතක් නිසා නැත්නම් කවුරු හරි හිතලාමතලා කරන දෙයක් නිසා කියලා කෙලෙස් බලමුලුවකට ඉඳ දෙනවා. ඒ වෙනකොට මේ පැමිණිච්ච දේ ඉවසන්න පුළුවන්නේ මේකට සත්‍යමත් වෙන්න පුළුවන්නේ මේකදී නොසලී මේක දිහා බලන් ඉන්න පුළුවන්නේ මේක ඥාණයට ග්‍රහණය කරගන්න පුළුවන්නේ කියලා බලන කෙනාට මොනම දෙයක්වත් ඕනේ කරන්නේ නැහැ පිටින්. ඒ විතරක් නෙවෙයි. එවැනි කෙනෙකුට අර වගේ අඬන කියන බබාලට උත්තර දෙන්න පුළුවන්කම තියෙනවා. අත්උදව්වක් දෙන්න පුළුවන්කම තියෙනවා වචනකින් සාන්තියක් කරලා දෙන්න පුළුවන් ගතියක් තියෙනවා සූපත් වේවා කියලා හිතන්න පුළුවන් ගතියක් උනත් එනවා කෙලවරක් නැතුව උදව් කරන්න පුළුවන් මොකද ඉන්න හරියක් ඉන්නේ ලෝකේ අන්ටම් බබාලා අර පැමිණිච්ච එකට හැඩ ගහෙන්න හදනව නෙවෙයි ඇයි මට මේක මේ මොනේ කියලා ඒකත් එක්ක ගැටෙන්න හදන ගතිය ඒක නිසා මේ අදුක්කම සුඛ වේදනාව පිළිබඳව ප්‍රහාණය කළ යුත්තේ අවිද්‍යාව. තේරුම් ගන්නවා කියන එක අවිද්‍යාව එනකන් හිටියොත් පමණයි. අදුක්කම සුඛ වේදනාව එනකන් හිටියොත් පමණයි. අදුක්කම සුඛ වේදනාව එන්නේ ඉස්සර වෙලා එන්නේ මේකයි මේ භාවනා ක්‍රමේ හරිනම් මෙතෙන් එනවා. ඒක මේ කකුල අමාරු නිසා එන එකක් නෙවෙයි. පාළු ගතිය නිසා එන එකක් නෙවෙයි. භාවනායෙන් එන එකක්. මේකට ලෑස්තිලා යන්න ඕනේ කියලා. ඒ නිසා කියනවා සාමාන්‍යයෙන් මේ මදේට ප්‍රමාදයට හේතු වෙන මත්පැන් බොන මිනිස්සෙක් ඉන්නවනම් ඊපස්සේ උපදෙස් දෙන්න ඕනේ බොන්න කලින්. ඊට පස්සේ උපදෙස් දීලා වැඩක් නැහැ. ඒතකොට බීබ බීබ මනසට වැඩි තකතිරුවක් වෙනවා උපදෙස් දෙන කෙනා. එනිසා මේ අදුක්කම සුඛ වේදනා වගේ එහෙම නැත්නම් මේ අවිජානෝසේ වගේ දෙයකට ඒක ආවට පස්සේ උත්තර දෙන්න හදලා කතාවක්වත් වෙන්නේ නැහැ. ඒ නිසායි මේ බණ කියලා සුතමේ ඥානෙ වඩන්නේ. ඒක නිසායි චින්තාමය ඥානෙ වඩන්නේ. ඒ නිසා දවසක ඒ අදුක්කම සුඛය ආවට පස්සේ ඔන්න දැන් මට මේ සුත්තුමි ඥාන වෙන චිත්තාම ඥානෙ බඩ ගන්න අවස්ථාවක් ආවා. මේ ඇවිල්ලා තියෙන අදුක්කම සුඛයයි කියලා දැන ගැනීමමයි මේ ඇවිල්ලා තියෙන අවිජ්ජානුසය කියලා දැන ගැනීමමයි අවිජ්ජානුසය නැති කිරීමේ මාර්ගය. ඒට වෙනමම බෙහෙත් පන්තියක් නැහැ. ඒට වෙනමම බෙහෙත් පෙත්තක් නැහැ. ඒකට වෙනම ශල්‍ය කර්මිකුත් නැහැ. ඒකට වෙනම දෙවන්නේකුත් නැහැ. ඒ දෙවන්න ඉන්නේ ශල්‍ය කර්ම ඔක්කොම තියෙන්නේ එතෙන්ට එන්ටි ඉස්සලා කියලා දෙන්නේ. ඉතින් ඒ දේ කියලා දෙන එක පවා සාමාන්‍ය සූත්‍රයක සිද්ධ වෙන්නේ ඒකයි මේ විසාක උපාස කරනවා හරියට නාසඬුවක් අරගෙන ඕන තැනටම අනිනවා වගේ අර ධම්මදින තෙන්නාසික තියෙන ඒ දක්ෂකම් මතු කරන්න ඒ වේදනා පිළිබඳව මේ වගේ විස්තර කරලා තියෙනවා. ඊට පස්සේ මේ දිකට සූත්‍රය යන ගමන් ඒ විසාකතුමා උපාසකතුමා අභියෝග කරනවා ආර්යවණියම නම් මේ හැම සුඛ වේදනාවක් රාගානුසය නෙවෙයි සමහර සුඛ වේදනා තියෙනවනේ රාගානුසයට අහු වෙන්නේ නැති හැම දුක් වේදනාවම පටිඝානුසය නෙවෙයි කියලා කිව්වනම් යම් දුක් වේදනාවක් තියෙන බෑ පටිඝානුසය නැති යම් අදුක්කම සුඛ වේදනාවක හැම අදුක්කම සුඛ වේදනාවකම අවිද්‍යාව නැහැ කියලා කිව්වනම් අදුක්කම සුඛ වේදනාවක් තිබිලා අවිද්‍යානුසෙන් නැති තැන් ඇතිනේ ඒ කියන්නේ මේ භාවනාව ඉදිරියට යනකොට හම් වෙන හරි බවට ලකුණු තුනක් මේ ඉල්ලන්නේ. ඒක මොනවද කියලා? දුක්ඛ සුඛ වේදනාව තියෙනවා ඒත් රාගානුසය නැහැ. දුක් වේදනාව තියෙනවා ඒත් පටිඝානුසය නැහැ. අදුක්කම සුඛ වේදනා තියෙනවා ඒත් අවිජ්ජානුසය නැති තැන පිළිබඳව ප්‍රශ්න කරනකොට කොමලස්සන නිදර්ශන කරුණු නිදර්ශන කරුණු රූපක තුනක් ඉදිරිපත් කරනවා ධම්මදින තෙරින්නාංශ සම්ප්‍රදාන කූලව ධම්මදින තෙරින්නාංශ සඳහන් කරනවා යම් කිසි කෙනෙක් විවිච්චේව කාමේ විවිච්චේ යකුතලේ ධම්මේහි අවිතක්කං අවිතාරාමේ විවකදම් පීති සුඛම් පඨම ඥානං උපසම්පජ්ජ විහෙරති යම් කිසි කෙනෙක් විවේකයේ සහිත කාමයෙන් තොර වෙච්ච කැලයක් හෝ ගස්මුලක් හෝ විකාගාරයකටපත් වෙලා විචේ අකුසලේ ධම්මේ සීලක පිහිටලා කායික වාශික දුචර්තුලින් අයින් වෙලා සවිතක්කං සවිචාරා විවේකජම් පීචිසුකා විතක්ක ਵਿਚාර සහිත විවේකයේ පීචිසුකේ සහිත ප්‍රථම ධානයේට සමවැදලා ඉන්නවනම් ඒ වෙලාවේදී හොඳ විවේකජම් පීචිසුකා පීචිසුක දෙකම තියෙනවා සුඛ වේදනා තියෙන එතන රාගානුසය නැහැ ද්වේෂයේ මේ ධානයක ඉන්න වෙලාවේ ප්‍රථම ධානය දෙවෙනි ධානයේ ඉන්නකම් තුන්වෙනි ධානෙත් මේකට ඕනනම් ගන්න පුළුවන් ඒ ධාන තුනේදීම මේ ප්‍රීති සුඛ තියෙනවා. තුන්වෙනි ධ්‍යාන ගන්න සුඛේ තියෙනවා. එතෙන්දී ඒ සුඛ වේදනාව තමයි තියෙන්නේ. නමුත් අනුශේ වශයෙන් හෝ රාගේ නෑ. මොකද ඒ වෙලාවේදී පරිඋත්ථාන වශයෙන් තියෙන නිවර්ණ ඔබ අතබල තියෙනවා. එනිසා ධ්‍යාන සුඛයේ ඉන්න වෙලාවේදී රාගානුශේ තියෙනවනේ ධ්‍යාන සුඛේ කියන්නේත් නෑ. එනිසා ධ්‍යානයේදී නෑ. ඉතින් නමුත් අපි සාමාන්‍ය විපස්සනාවට බරව බණ කියනකොට කියනවා ධ්‍යාන වඩන්න ගියාම ධ්‍යාන පිළිබඳ ආශාවක් පහළ වෙලා එතන ටැග් ගහින්න ඉඩ තියෙනවා. ඒක නිසා භවෙන් ගලව ගන්න බැරි වෙනවා කියලා. නමුත් එහෙම දෙයක් වෙන්නේ නැහැ ධ්‍යාන ඇතුළේ ඉන්නකොට. ධ්‍යාන ඇතුළේ ඉන්නකොට රාගානුසයක් මතුරණක ධ්‍යාන කියලා කියන්නේත් නැහැ. ඒක නිසා යම් ප්‍රමාණයක් හිතේ තියෙනවා ඒවට කියන්නේ නිරාමිෂ සුඛ කියලා. නිරාමිෂ සුඛ වගේක් ඇති කරගන්න පුළුවන් රාගානුසයෙන් තොරව. ඒක සඳහා දෙන්න පුළුවන් කැපී පෙනෙම සමත නිදර්ශනය තමයි ප්‍රථම ධානය දෙක තුන. ඒකට සමාන ටිකක් අපිට ওই පහුගිය ධර්ම මේ චාරිකාවේදී මතු කරලා දෙන්න සිද්ධ වුණා විපස්සනාවේ මෙතෙන්ට යන හැටි. දැන් ධාන ලැබලා 1 2 3 ලැබපු කෙනාට ඒ ධානවලදී සුඛ වේදනා තියෙනවා රාගානුසේ නැති බව මේ සූත්‍ර සාක්ෂි වෙනවා. නමුත් මේ භාවනා කරනකොට මෙතෙන්දි මම කියන්න හදන විපස්සනා භාවනා කරනකොට මෙතන යන්න පුළුවන්. අන්නේ යෑම පිළිබඳව තියෙන ඊතර තියෙන ඒ ශෙල්ලක්කාර ඒ රැඩිකල් වාදී ක්‍රමයට ඒ සුඛ වේදනාවක් හෝ වේදනාවක් වින්දත් ඒකට අහුවෙන්නේ නැතුව තාමත්ම සජීවීව චිත්තක්ෂණේ බේර ගන්න පුළුවන් බව විපස්සනා පැත්තට සාක්ෂි වෙන සූත්‍ර තියෙනවා. මම ගොඩක් වෙලාට ඒකට නිදර්ශනය කරලා පෙන්නනවා මේ මාළුක්‍ය පුත්‍ර සූත්‍රය. ඒ මාළුක්‍ය පුත්‍ර සූත්‍රයේදී ਸਰවචනාංශේ පෙන්නලා දෙනවා යම් කිසි රූපයක් ප්‍රිය වූ කාන්ත වූ මනාප වූ ඉෂ්ට වූ රූපයක් වෙන්න පුළුවන්. ඒත් අප්‍රියමනාප අනිෂ්ට රූපයක් වෙන්න පුළුවන්. අදිත්තං අදිත්ත පුබ්බං යං කිංච චක්කු විඤ්ඤේ රූපං අදිත්තං අදිත්ත පුබ්බං නපස්සති නපස්සී සම්ති අත්තිබි අත්ති මාළංක පුත්‍ති තත් රාගං වා ප්‍රේමං වා ලෝභං වා කියන. යම්කිසි රූපයක් තියෙනවා දැකලත් නැහැ, දකිමිනුත් නැහැ, බලමිනුත් නැහැ, බලන්න වෙන්නේත් නැහැ. අන්න එවැනි රූපයක් දැකී එවැනි රූපයක් සම්බන්ධයෙන් උඹට රාගයක්වත් ප්‍රේමයක්වත් මනාපයක්වත් පහළ වෙයිද කියලා. නැතනම් කර්මයක් සිද්ධ වෙයිද? එහෙම නැත්නම් දුක්ඛ සමුදයක් හටගනීද? පාණිකපුත්‍ර සාන්ති කියනවා නෑ කිය. මේ විදිහට ඇහ කන දිව නාසය නැත්තම් රූප සත් කන්තර ස්පර්ශ ඔක්කොම පෙන්නලා තියලා කියනවා රූපේ තියෙන රූපේ දකින්න මට්ටම පමණයි. ඒ රූපේ පිළිබඳව මනාපමනාප පහල කිරීම කියන එක පිටින් ඇතුළට එන එකක් නෙවෙයි උඹ ඇතුලෙන් ඇතුළට ආපු රූපෙට උඹ හිතින් වක් කරන එකක්. ඒ නිසා උඹෙන් පහළ වෙනා වූ මේ මනාපමනාප දෙකට පහළ රූපේ දකින්නකොටම රූපෙ මෙනෙහි කරනවා වගේ තමන්ගේ හිතේ පහළ වෙනා වූ මනාපමනාප පහළ කරගන්න තරමට සත්‍යමත් නම් තීව්‍ර සත්‍යමත් නම් ඒ කෙනාට රූපක් දකින්න පුළුවන් සුඛ වේදනා විඳින්න පුළුවන් ඒත් කවදාකවත් කෙලෙස උපදින්නේ නැහැ ඒත් කවදාවත් රාගානුසයක් අනුසය කරන්නේ ඒක තේරුම් ගත්තට පස්සේ මානුකපිත ස්වාමීන් වහන්සේ බුදුහාමුදුරන් කියන අවසරයි ස්වාමීන් වහන්සේ මම වහන්සේ මට කියපු දේ තේරුණා නම් මෙන්න මෙහෙමයි මම ඒක මගේ වචනේ විස්තර කරන්නේ. රූපන් දිස්වා සති මුත්තා. පියවිත්තං මනසිකරොත් රූපය දැකලා මෙනෙහි කරන්නේ නැහැ සතිය පිහිටවන්නේ නැහැ සූප ස්වරූපයෙන් ඒ මේ රූපේ දැක්කා හොඳයි හරි වටිනා උදේ පාන්දර මට දැක්කේ හොඳ දෙයක් කියලා ප්‍රිය නිමිත්තක් මනසිකරණය කරනවා. රූපං දිත්වා සති මුත්ත සතිය නෑ රූපය අත්දකලා ප්‍රිය නිමිත්තක් මනසිකරදී. තත්තර සාරජ්‍ය විච දකපු රූපේ පිළිබඳව සාරත චිත්තෝ වේදේති. ඕම හිත කරන අනේ වටනා දෙයක් උදේ පාන්දර දැක්කයි කියලා බැඳිච්ච ඇලිච්ච ඒ සඳහා නැමිච්ච හිතකින් සාරත හිත වේදේති. තත්ත වඩති වේදනා අනේක ආරූප සම්භවා එයා උගක් වේදනාවෙන් ඉන්නවා. අයියෝ මේ වෙලාවේ මට මගේ යාළුවාට පෙන්න ගන්න බැරිවනේ මට හිතත් මේක වෙනවනම් යණ යන තැනදී මට මේක වෙනවනම් කියලා ඒ අර දැකපු සාරතයිතින් දැකපු වේදනාව වඩමින් අනේකා රූප සම්භව හිතින් රූප ලෝකකමත් වෙනවා. හැබැයි එතකොට දෙකක් සිද්ධ වෙනවා. එකක් ඒකට රාගානුසී බීම් පහළ වෙලා හැබැයි එතකොට රූපේ බලමිනුත් නෙවෙයි බලන්නේ මනෝ රූපයක් විතරයි. ඒ තරම්ම සතියෙන් තොරයි. දැකපු රූපේ මත ඇති කරගත්ත හීනක ජීවත් වෙන්නේ. එතකොට ඒ පුද්ගලයා මේ අභිජ්ජාව විහෙසාව තද ලෝභයක් ඇති කරනවා. අම්මෝ මේ චිත්‍ර දැකපු වෙලාව කොච්චර හොඳද? ඒ වෙනස තමයි අකමැත්තක් නම් නරක බව විහෙසයටපත් වෙනවා. ඉත් පිට හිද්දු කරදර ගන්නවා. ඉතින් එහෙම අර ඇතිවෙච්ච රූපය පිළිබඳව අසතියෙන් කටයුතු කරනකොට ඒක නා පුදුමාකාර තස වඩති මේ තද බල දුකක් වඩනවා ඒ දකින්න දකින්න භෝරපා සත්‍ය වෙනවා පීඩාවටපත් වෙනවා දෙකේ විතරක් අර කාර්යාලක තියෙන කො මට නෑ කියලා නැත්තම් මේ චිත්තක්ෂණය තව පොඩ්ඩකින් මේක මට නැති වෙනවනේ අතනදී මට නැති වෙනවනේ ආදි වශයෙන් නැත්තම් මගේ ප්‍රිය කෙනාට නැති වෙනවනේ ආදි වශයෙන් පුදුමාකාර විහෙසාවක් හිත් පීඩා ගැනීමක් කරදර ගැනීමක් අභිත්‍යාවක් දැඩි ලෝභයක් ඇති කරගන්නවා අපමාන දුක්කටක් ඇති කරගන්නවා ඒ නිසා නිවනෙන් එන්නේ එන්නේ එන්නේ ඈත් වෙනවා කියලා මාළුක පුත්තු සංස සඳහන් කරනවා ඊට පස්සේ ඒ නරක පැත්ත පෙන්නලා හොඳ පැත්ත පෙන්නනවා නසෝ රජ්‍යති රූපේසු රූපං දිස්වා පටිසතෝ එයා රූප අභිරමණය කරගන්නේ නැහැ රූප අවිරමණය කරන්නේ යෝගාවචරයට ගැලපෙන්නේ නැති දෙයක් බව දන්නවා. ඒ නැත්නම් රූපේ දකින්නකොටම රූපන්දි අනසෝරජ්‍ය රූපේතු රූපන්දිසා පටිසතු. පිහිටන දකින්නකොටම රූපයක් රූපයක් කියලා වශයෙන් හෝ දකින්න දකින්න කියලා මෙනෙහි කරනවා. ඒක සාමාන්‍ය සිද්ධ වෙන්නේ ගොඩක් වෙලාවට ඒ රූපේ සහ චක්කු විඥානය ගත්තාම මේ ඇවිදිනකොට සිද්ධ වෙන එකක් එදිනදා ජීවිතේ නැත්නම් සක්මන් කරනකොට වෙන්න පුළුවන්. පරියන්කේදී අත් එක වහගත්ත නිසා මේක අදාළ නෑ වගේ. නමුත් සද්ද වලට මේක වෙනවා. නසෝ රජ්‍යතු සද්දේසු සද්දං සුත්වා පතිසතෝ භාවනා කරන සත්‍යක් මත වෙනවා ඒ සද්ද අභිරමණය කරන්නේ ඒ කියන්නේ හොඳ හෝ නරක වශයෙන් ගන්නෑ සත්‍ය පිටවම ආනාපාන කරන්නයි ඕනේ නමුත් දැන් සද්දකට හිත ගියා සත්‍ය සත්‍යක් කියලා හෝ එහෙනව එහෙනව කියලා මෙනෙහි කරනවා එතකොට විරත්ත චිත්තෝ වේදේති එයා එතකොට මේ සද්ද දිහා බලන්නේ අනේ ලස්සන එකක් මයි ළඟට ආවා කියලා නෙවෙයි. නේ නදකින් මෙච්චර දුර ආවත් මේ සත්‍යයක් ආවනේ කියලා රාග රත්තව නෙවෙයි මේ සද්ද දිහා බලන්නේ. චාරත් චිත්ත විරත් චිත්ත කියන දෙක තමයි මෙතන යෝනිසෝමංස්කාරය අක්ෂමංස්කාරය කියලා ගන්න තියෙන්නේ. දන්න පුරුදු ඇස්චිලා යන යෝගාවචරයණන් සාරත් චිත්ත ඍජුති යන්නේ ඒක විරත් හිතකි. ඒ කියන්නේ විරංජනය කරගන්න ලද හිතකි. නිර්වර්ණ කරන ලද හිතකින් තමයි බලන්නේ. හැබැයි රූපේ බලනවා. ශබ්දය අහනවා. විරත් චිත්තෝ වේදේති තංච නාජ්ජෝස තිටතියකට බැස ගැනීමක් කරන්නේ අනේ මට වටින රූපයක් දැක්ක නැත්නම් නැදකින් මේ රූපේ මට ඕනේ නැහැ කියලා නෑ. එයා දන්නවා මේ රූපේ නිසා මට ආනාපානෙ ගිලිහුණායි කියන එක දන්නවා. සක්මන් කරන කෙනා නම් මේ සක්මනේ පයෙක් මගේ හිත ගිලිහුණා. ඒ රූපේ හෝ ශබ්දයේ බලවත්කම නිසා හිත පිට ගියා. නමුත් හිත පිට ගිය බව දන්නවා. ගියේ ශබ්දයට බවක් දන්නවා. නැත්නම් වේදනාවේ රූපයට බවක් දන්නවා. ඒ වගේම මේ වෙනකොට ආනාපානෙ ගිලිහිච්ච බවක් දන්නවා. පියවරෙන් හිත ගැලවිච්ච බවක් ගන්න. අන්න ඒ විදිහට ඒකේන විරත් චිත්තෝ හිතෙන් කටයුතු කරනවා නම් සේවතෝ ചാපි වේදන පසතෝ ചാපි රූපං රූපියේ හොඳ බව නිසා ඇතිවෙච්ච සුඛ වේදනාවත් විඳිනවා රූපය දකිනවා නමුත් ඒක ගිවිස ගිවි ගෙවදින්නේ බැස ගන්නෑ. නදකින් කියන්නේ යන්නෙත් නැහැ, වේවා කියන්නේ යන්නෙත් නැහැ. ඒ නිසා ඒ කෙනා කීයතිනෝ පචියති. කවදාකවත් කෙලෙස් වඩන්නේ නැහැ. මේකෙන් මතුවෙන්න පුළුවන් කෙලෙස් මතු නොවීම පිළිබඳව සම්මප්පදාහනේ පටන් ගන්නවා. ඒක වෙන සූත්‍ර සාරකින් අරගෙන ගත්තොත් එහෙම නොදැනුවත්කමෙන් ලෑස්ති නැතුව යෑමෙන් මේකට මම ගියා නම් මේකේ මට කොච්චරක් ලව වෙන්න පුළුවන්කම තියෙනවා ද්වේෂය ඉන්න පුළුවන්කම තියෙනවා මේ මේ කෙලෙසෙන්න පුළුවන් වෙනවා තියනවාද කියලා දැනගෙන මම යන්තම් දැන් මේ සිද්ධිය දන්නවා ඒ නිසා මම මේ එන්න තියෙන අනේකා පාපකා අකුසල ධම්මා නොදැනුවත්කමෙන් එන්න පුළුවන් මේ අනිත්‍ය අප්‍රමාණ අකුසල ධර්ම මට දැන් නතර කරගන්න පුළුවන් කියලා ඒ සිද්ධිය සිද්ධ වෙනවා ඇහෙන් රූප පේනවා රූපෙට ප්‍රිය බවක් දකිනවා. නමුත් ඒක දිගේ ආඩම්බරයක් වෙන්නේ නැහැ. ගෙවැදීමක් වෙන්නේ නැහැ. මම මාගේ කියා ගැනීමක් වෙන්නේ නැහැ. අන්න එතකොට යාගේ කෙලෙස් කපහැරීමක් සිද්ධ වෙනවා. උච්ඡන්න විදිහේ කෙලෙස් කපහැරීමක් සිද්ධ වෙනවා. ආනේ එතකොට ඒක නට තේනවා මේ කෙලෙස් කොච්චර බලවත් වුණත් මේ සතිය ඉස්සර වුණා නම් ඒක දැක ගන්න පුළුවන් වුණා නම් ඒ කෙලෙස් වල බලමුල කරලා යනවා. කෙලෙස් වල තියෙන ශක්තිය කරලා යනවා. අපි නමුත් කෙලෙස් බලවත් වෙනවා. අයියෝ මෙච්චර කරලත් මට කෙලෙස් ආනේ කියලා කෙලෙස් වලට ආඩම්බර කෙලෙස් වලට තන දීලා කතා කරන්න කෙලෙස් ජයගන්න. කෙලෙස් වලට නොතබා ඉන්න පුළුවන්. සත්‍යයට ඉඳ දෙන්න පුළුවන් ගතියක්. ඒ වාණික පුත්‍ර සූත්‍රයේදී ස්වාමීන් වහන්සේ ලස්සන සඳහන් කරනවා. ඒක නිසා කීයති නෝපචීයති. ඒ කෙලෙස් වඩන්නේ නැහැ. කිවං කරනවා ආරාණිපාන සම්තිකේ උන් නිවනේ බොහෝම ආසන්නගත කරන්නේ. ඒක නිසා ඒ යෝගාවචරයාගේ පැත්තෙන් බලනකොට එයාට රූපයක් නොදකින්න හම්බෙලා දිගටම සතිය පවත්තන්න හම්බුණා නම් ඒ අතරවාදී රූපයක් දැකලා රූපේ දක්වපතම දැනගෙන සුඛ වේදනා කාපාව දැනගෙන සතිය පවත්තන්න පුළුවන් වුණා නම් මෙන්න මේ සති જાති දෙකෙන් වඩා යෝනිසමනිස්කාට බර සෙල්ලක්කාරයක තමයි රූපයක් දැකලත් සුඛ වේදනාත් ඇවිල්ලත් ඒකටමත් නොවි නතු නොවි ඒක මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මෙ නෙවෙයි කියලා සතිය පැවැත්වුවා නම් ඒ සතිය බොහෝම සෙල්ලක්කාරයි. ඒ සතිය බොහෝම අශලෝක ධර්මයට ගැලපෙන. ඒ සතිය ඇති කෙනාට ඕන තැනක භාවනා කරන්නත් පුළුවන්. එහෙම සතියක් වටන කෙනා කිසි කෙනෙකුට චෝදනා කරන්නෙත් නැහැ. අශවල්තන භාවනා කරන්න බෑ කියන්නෙත් නැහැ. බලනවා පුළුවන් නම් පුළුවන් ප්‍රමාණයකට මේ සීවතෝ චාපි වේදනා පස්සතෝ චාපි රූපා වේතනාව විසේවණය කරති රූපේ බලද්දි මම මේ රූපයක් බල බල ඉන්නේ හරිනම් මගේ හිත තියෙන්න ඕනේ සක්මනේ නැත්නම් මගේ හිත තියෙන්න ඕනේ පරියංකයේ ආනපානේ කියලා දන්නවා රූපේ තියෙන නොසන්ඩාල කමනිචා රූපය ඇවිල්ලා උලුප්පනවා මවාපා මවාපානව අහුවෙලා නැහැ මේකට මේ ඊටමත් විචිත්‍ර විදිහට මේ රටපාල ස්වාමීන් වහන්සේ සඳහන් කරන්නේ මොවැද්දෙක් මුවෙක් කල්ලන්ට උගලක් අටවලා තියෙනකොට දක්ෂ තරුණ මුවෙක් කැවිලා ඒකේ තියෙන රසමස උල කාලක් උගලට උගල ගස්ස ගන්න නැතුව යනවා. මොකද ඒ රසමස උල උට හොයලා කන්න බෑ. වැද්දා තියන්නේ මුවෙකට ඉතාම ප්‍රිය වෙන දෙයක් හැමෝම හරි කැමති. නමුත් ඌ දන්නවා මෙන්න මේ විදිහට කෑවොත් උගල ගැස්සෙනවා. මේ විදිහට කෑවොත් උගල ගැස්සෙන්නේ නැහැ. ඉතින් මුව වැද්දා බලාගෙන ඉන්නවා මේ. මුවා දැන් ඔළුව දායි මේ මේ මන්දාසෙන් කියලා. දැන් කෙමනට ඔළුව දාගෙන ඌ එහා පැත්තෙන් ඇවිල්ලා රසමස උල කාලා මුවද්ද අඳු කඳුලෙන් බලනින් දැද්දි උගුල ගස ගන්නට යන. ඔන්න ඔය මිනිහට යෝගාවචරය කියන්නේ. භික්ෂුව කියන්නේ භ්‍රමචර්යය රකින්න කියන්නේ ඕකට. එහෙම නැතුව මේ අනේ බලපන් මෙච්චර මේ මං තරුණ කාලේ මාව මරාගෙන කන්න මේ මුවද්ද මේක කටවල තිබ්බනේ කියලා ආවුණාට පස්සේ කෙමන අර්ථයේ මේ උගුල ඇසේ ඉඳලා අඬන එක නෙවෙයි. එහෙම කෙනාගෙන් මේ මෝවැද්දගේ මේ මානව දයාවක් බලාපොරොත්තු වෙන එකක් නෙමෙයි. මේ රසමසවුලක් බවක් දාන්න. රසමසවුල කෑවට කිසිම දෝෂයක් නැහැ. ඒ සදාචාරවාදීන්ට හීන අඩි දානවා. අනේ මේ තංගල මොන රසමසවුල කෑමද මේ කෙමනේ තියෙන එක මේ කන්නේ කියලා. නමුත් මෝවැද්ද දාන්න මෙතනින් කෑවොත් මේ බුදුහාමුදුර අපිට දීලා තියෙන පාරෙන් කියලා මොන පංචකාම සම්පත්‍ය විද්‍යාවත් පුකුත් වෙන්නේ නැහැ. අනෙක් කට්ටිය කිට්ටුවට යනකොට දාඩි දානවා. අනේ මේ මිනිස්සයා මේ දේ කෙරුවට උන්නතකින් මේ මිනිස්සයා ගිහිල්ලා ඉන්නේ නරක තැන කියලා නෑ. ධර්මාරක්ෂාව කියන එක මොඩේකට හිතාගන්න බෑ. ධර්මයේ අවස්ථානුකූලව මේ සැපේ සලසලා දෙනවා. ඒ නිසා බුදුජානකයන් සඳහන් කර තියෙන අතේ තුවාල නැත්තම් වසභාජනට අත දැමකට මොකක්වත් වෙන්නේ නෑ. පිටේ තුවාලේ නැත්තම් මීමා පඳුරසෙන් ගුවර ගමන්නේ නැහැ. පිටේ වනේ තියෙන මීමට ඉන්න අඩි දාන යකෝ මේ මං මන්නම් හිතන්නේවත් නැහැ මේ පඳුර රසේ යන්න මේ බලමු මේ මේවා යනවනේ කියලා. ඔය හිතන මීමගේ පිටේවනේ තියෙනවා. ඒ රින්ගන මීමගේ පිටේවනේ නැහැ. ඒකට ඕනම කෙනෙකුට තියෙනවා මේකේ බුදුහාමුදුරුවෝ ඉන්න කාලේ ජේතවනාරාමයේ ඉඳගෙන කරන්න ඕන දෙයක් මෙතන බුදුහාමුදුරුවෝ කියලා නැහැ. උනාලා කියතිර මෙන්න මේ න්‍යායක් මං හොයලා තියෙනවා සෑම සුඛ වේදනාවකම රාගානුසය නැහැ. ධානයක ඉන්න වෙලාවෙදිත් නෑ නැත්තම් මේ තියෙන දුක වේදනාව බව දන්නවනම් මෙතන විහෙ මේ අවිජ්ජාව විහෙසාව කියන විදිය වෙහෙසක් අවිද්‍යාවක් ඇති කරන හැමකුත් මේකේ තියෙන බව දන්නවනම් එනත මේ මේ ගේ ඇතුලේ හැමතැනම වයරින් කරලා තියෙනවා අසවල් තැන වයරකේ කේසින් එක නෑ ඒක ටිකක් උඩින් තියෙන්නේ. ඉතින් එතන අත ගාවත් කරන්ට් එක වදින බව දන්නවනම් මොකටද ඉතින් අත ගන්න. ඒක එතන තිබ්බම ඇති ප්‍රශ්නකුත් නැහැ. ඔය පොඩි ළමයි ඉන්න අත ගන්න හරි එහෙම තියන්න එපා. එතකොට වෛරෙන් කිරීමේ ශාස්ත්‍රයට නම් හොඳ නැහැ. ඉතින් වෙන කෙනෙකුට හිතන්නේ එහෙම වෛරෙන් කරපුවා ක්ලියර්ලා තියෙන එක අපරාධයක් වගේ මිනිමර්මක් වගේ පේනවා. ඒ අර කරන්ට් එකට බය වෙන්නේ. මේ මිනිහ ලයිට් එක දාන්න බය නෑ. ෆෑන් එකක් වැඩ කරන්න බය නෑ. අර එක්ස්පෝස් වෙලා තියෙන කැලේට බය. බුදුසසුනාසි කියන්නේ මම දීලා තියෙන මේ උපක්‍රමයේ හැටියට මේ ලෝකෙ මොන જાති කෙරුවක්වත් ඒ සතිය අරසාව තියෙනවා නම් පණින්ට ඉසල පිට හිතලා බලන්න පුළුවන් ගතිය තියෙනවා නම් ඒ මිනිසයා අනික් අයට බය වුණාට ඒ මිනිසයා අනික් අයට බය තැන්වල පිණුම් ගහගෙන වැඩ කරනවා. ඒක මේ ඔලොමලකමක්වත් එහෙම නැත්නම් මේ අනුක් අයට කරන පහත් කළ සැලකීමක්වත් නෙමෙයි. මේ බුදුහාමුදුරුව අපිට පෙන්ලා තියෙන ධර්මයේ තියෙන සජීවීකම. ඒ වගේම තමයි ද්වේෂය ඉන්න පුළුවන්. තරහ ඇති වෙන අරමුණක් එන්න පුළුවන් පටිඝානසය අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ නැහැ කියලා කියනවා. ඒක නිදර්ශනයක් වශයෙන් ඒ ධම්මදින තිරනාච කියන යම් කිසි කෙනෙක් හිතනවා මෙච්චර මේ කාම ලෝක මිනිස්සු එකිනෙකා පරයමින් රණ්ඩු සරුවල් කරගන්නමින් තෝතෝ වරපල කියාගන්නමින් වාද විවාද විග්‍රහ කරමින් ජීවත් වෙනවා අනේ ඒ වුණත් එක්කෙනෙක් දෙන්නේ මේ සටනක් තියලා rahat වෙනවනේ නිස්සද්දව අහිංසකව මම අනේ කවදා හරි මේක කරන්න ඕන කියලා ඒක නා ඒ ගංගිතිගේ ඉහළට පීනන සත්පුරුෂය දැකලා භාවනා කරන කෙනෙක් දැකලා ඒ දේ ලබන්න ජීවිත ප්‍රත්‍යාග කරනවා. ඒ කියන්නේ කාය ජීවිත নিরপেক্ষයකට බහිනවා. බැස්සට හම්බ වෙන්නේ. එතකොට හරිය පශ්චාත්තාවයක් එන්න පුළුවන්. නමුත් එතන පටිඝානුසයක් නැහැ කියලා ධම්මදින්නාව කියනවා. මොකද යාය අරගෙන තියෙන දුෂ්කර ප්‍රතිපදාවක්. ඒ අම්මා අනුමත කරන්නේත් නැහැ, තාත්තා අනුමත කරන්නේත් නැහැ, යාළුවා අනුමත කරන්නේත් නැහැ, තමන්ගේ බහුතරේ විහිච්ච විතර්ක අනුමත කරන්නේ නැහැ. ප්‍රතිමංශය නිකන් හීනෙන් වගේ දැකලා තියෙනවා මේ සාමා මේ ශාසනයේ පූර්ව ආදර්ශය තියෙනවා. යටි ගත කරන මිනිස්සු ඉන්නවා. ඒත් මේ හැපට හොයන කියලා නෙවෙයි ඒක කාගෙන යනවා මමත් එවැනි කෙනෙක් වෙනවා කියලා ඒ රාග ద్వේෂ මොහ දුරු කිරීමේ ආශාවක් ඇති කරන ස්පෘහා පිහා කියන වචනේ පාවිච්චි කරන්නේ පිහාපච්චා උපජ්ජති වේදනා ඒ ඉල්ලනදී හපුනේ නැහැ විශාල අබිනිෂ්ක්‍මණයක් කරනවා එතන විශාල සීල ශික්ෂා සමාධි ශික්ෂාවක් ඇති කර ගන්න රැට නොකා ඉන්නවා තනියදී නිදා ගන්න මොනම දෙයක්වත් ඉල්ලලා හඬු කරන්නේ නැහැ. තියෙන දෙය යැපෙන්න උත්සාහ කරනවා. ඒකට ඕනම කෙනෙකුට පේන්නේ මේ මනුස්සයා දුෂ්කර ක්‍රියාවක් කරනවා කියලා. නමුත් මේ මනුස්සයා දන්නවා මං හිතාපු දේ හම්බුනේ නැහැ කියලා. නමුත් එයා මේ කරගෙන යන වැඩේ පරාදයක් විදියට බාරගන්නෙත් නැහැ. එතන පියාපච්චයා ඒ ඒ ආශාව නිසා ප්‍රතිකාංශයක් තියෙන්න ඕනෙම නැහැ. තියෙන්න පුළුවන් ඕනෑට. මේ මනුස්සයා මේ ඒ බලය අයිතිකාරයත් එක්ක දැනසින බලකාරයත් එක්ක හඬු කර කර හඬු කර කර ඉන්නවා. මට ඕනේ සැප දුන්නේ නැත්තේ අසවලයි කියලා. ඒ ධර්මතම හීනමානයි. මේ ධර්මයේ නෙවෙයි අඳුරන්නේ, පටිච්චසමුපාදේ නෙවෙයි අඳුරන්නේ. මං අද යමක් මම මෙච්චර කප කරලා මෙහෙම කරලා මේ විහාපච්චා මේ ආසා මේ මේ දුෂ්කර දේ ලබාගෙන සඳහා මච්ච ගත කරදී මට ඒ දෙයට යන්න හම්බුනේ නැත්තේ අරක නිසයි මේක නිසයි කියලා හිතන හැම වාරයක් පාසාම හීනමානයක් බලපාන. නමුත් මේ විසාකවකාශකාව කියනවා එහෙමම විය යුතු නෑ. සමහර ඇත්තෝ ඊටත් වැඩිය දුක් විඳිනවා. කවදාකවත් චෝදනා කරන්නේ නෑ. කවදාකවත් අයිතිවාසිකම් පිළිබඳ හටන් කරන්නේත් නෑ. ලැබිච්ච දේ Tamanට ලොකු නම්බුවක් කරගන්නවා. මේ කැපකිරීමක් කරලා මේ දෙතල ගිය හැම උත්මේක්ම මේකෙන් ගිහිල්ලා යත්තන්ගේ ಗುಣ සුගුණයක් බවට පත් කරගත්තා. ගුණා ගුණේසු සුගුණා භවಂತಿ ඕනම ගුණයක් සුගුණයක් බවටපත් වෙන්නේ ගුණවතෙක් අතරපත් වෙනවා. එපමණට ගුණවයි කියලා පත්‍රයේ දාලා තියෙන දේවල් තකතිරුවක් කරන්න ගියාම ඒක ගැලපෙන්නේ නැති නිසා ඒක සුගුණයක් වඩපත් වෙනවා ඒක නුගුණේ කියලා නම් කිය හැකි එකට. අපැත්ත කියන්නේ ඒකට නුගුණේ කියන්නේ මොලේ නරක වෙච්චාන. මේ කරන දේවල් කරන්න යනවා පිටිපස්සෙන් මොක කිසිසේත්ම ඒකින් හදන පසුපතිපල බල හැඟීමක් නැහැ. ඒ නිසා පසුපතිපල වැරදිනකොටම කාටර හේතු කරනවා මට බැරිුනේ අසෝරණිය. අසවල් ආහාරය නිසා, අසවල් ඍතු නිසා, අසවල් කර්ම දෝෂ නිසා, අසවල් චිත්ත tattve නිසා කියලා. මේ හැම දෙයකදීම ඒ කරන්න බැරි තරම් ශ්‍රේෂ්ඨ වැඩකට අපකප වෙනවා. එහෙම නැත්නම් අපි කියනවා අබිනිෂ්ක්‍මණය කරනවා. කටලිවල මේ පුංචි දෙකකින් ප්‍රතිඵල මතිකම නිසා ත්‍රි රාගානුසය ඇති කරනවා ඒක තමයි ලෝභයේ ස්වභාවය. නමුත් විසාක උපාසකාව කියනවා රාගානුසය ඇති කරගන්නේ නැත්නම් ද්වේෂානුසය, පටිඝානුසය ඇති කරගන්නේ නැති කෙනා තමයි නිවන් දකින්නේ. එතනයි පැලිර. එතනයි ඉඩ. එතනයි මේ මෙරෙක් තන ගහන්න ඕන තැන. මරේ එතනයි. ඒ මරේ කාටද හේතු කරන්න යනවා කියලා කියන්නේ ඒ විතරම ජර්මරය. ඒ වගේම සඳහන් කරලා තියෙනවා අදුක්කම සුඛ වේදනාවක් තියෙනවා මෝහානුසයෙන් අවිචානුසයෙන් තොර. එතන නිදර්ශනයක් වශයෙන් පෙන්වන්නේ චතුත් ධානය කියලා ඇති වෙන උපේක්ෂාව. රාගයෙන්, ද්වේෂයෙන්, වේදනාවෙන්, දුක් වේදනාවෙන් සුඛ වේදනාවෙන් තොරයි. ඒ උපේක්ෂාව ආවිචානුසය නැහැ. ඒ වගේම තමයි යෝගාවචරය භාවනා කරලා යම් වෙලාවකදී ආශ්වාසය ගෙවන් කළ ප්‍රශ්වාසය හම්බෙන්නේ ඉස්සලා තියෙන හිස්තන ප්‍රශ්වාසය ගෙවන් කළ ආශ්වාසය ඇතුළේ තියෙන හිස්තන පිම්බීම ඉවරලා හැකිලිමෙන් ඉස්සලා තියෙන හිස්තන හැකිලිම ඉවරලා පිම්බීම තියෙන හිස්තන ඇල්ලුවා නම් ඒක හරි අමාරු මොකද ඒ තරම අපේ හිත සීක්‍රෙත් දුවනවා අල්ලලා බැලුවොත් එතන තියෙනවා මේක ආශාස පැත්තට දාන්නත් බෑ ප්‍රසාස පැත්තට දාන්නත් බෑ සැප පැත්තට දාන්නත් බෑ දුක පැත්තට දාන්නත් බෑ දැනෙන්නේ නැහැ වගේ තමයි පේන්නේ නම මැරිලා නැහැ. නිින්ද ගිහිල්ලත් නැහැ. නිින්ද යනවා නිින්ද යනවා වගේ දැනෙනවා ක්ලාන්ත වෙලත් නැහැ. අන්න ඒක අල්ලගත්ත දවසේ පේනවා මෙතන අවිද්‍යාව කියලා කියන්නේ මේක අල්ලන්න බෑ කියලා පස ගන්න මිනිහ. අල්ලන්න ඕනේ කියලා ඉස්සරට යන මනුස්සයට අවිද්‍යාවක් නැහැ. අඩු ගන්න මේක බැරි නම් හොඳට ආනාපානියක් බලනිනකොට ආනාපානි ගිවන් වෙච්ච තැනක් වෙනවනේ දෙකම අල්ලන්න බැරි තැනක් අඩු ගන්න යන්නේ එතන සැක කරන්නේ නැතුව ප්‍රපංච කරන්නේ නැතුව මෙතන විද්‍ය ගන්න බැරි වුණාට සැපපත්‍ර දාලා දුක පත්‍ර දාලා විඳ ගන්න බැරි වුණාට මැරිලා නැහැ නිින්ද ගිහිලා නැහැ ක්ලාන්ත වෙලා නැහැ මෙතනක් තියෙනවා විඳීමක් නොමැරිච්ච බවට නිින්ද ගිහිලා නැති බවට ක්ලාන්ත වෙලා නැතිවට අන්න ඒකට වටිනවා අදුක්කම සුඛ වේදනාව කියලා කියන්නේ. මෙතනදී බය උපදවනවා නම් අවිජ්ජානුසේනෝ. ශක උපදවනවා නම් අයියෙන් හුස්ම ගන්න ගියොත් නින්දට වැටුනොත් ඒක පහදිටම අවිජ්ජානුසේට වැටෙනවා. අන්න ඒකට වැටෙන්න දෙන්නේ නැතුව ගන්න පුළුවන් තනක් තියෙන නිසයි මධ්‍යම ප්‍රතිපදාවක් ලෝකේ තියෙන්නේ. ඒ අරහා පමණමයි නිවනට යන්න පුළුවන්. ආන්න ඒක ලෑස්තිලා යන කෙනාට ඇත්තටම නිින්දක් නැහැ. ඇත්තටම ලෑස්තිලා යන්නේ. ඇත්තටම ඒකටයි බලන්නේ. ආනේ විදිහට හැම අදුක්කම සුඛ වේදනාවක්ම අවිචාංශයට යට වෙන්න ඕනේ. යට වෙන බව දන්න නිසා දන්නවනම් අන්නේ වගේ තැනකටම හරියට යොමු කරලා මනස කාර්යය තුළ භාවනා කරලා ඊනා විඥානෝසේ ඇති නොවෙනා තාට කටයුතු කරන මනුස්සයට සූර, වීර, ධීර යෝගාවචර කියලා කියනවා. එබැවින් කොච්චර භාවනා කරත් ඒ අදුකම සුඛයට බයක් භීතිකාවක් ඇති කරගන්න මනුස්සයාට කවදාහක්වත් භාවනා කරොත් ඵලයක් ලබා ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒක එනකොට එයා Tamanට සාප කරගන්නවා. හරි කම්මැලි, හරි නීරසයි, හරි ඉඳීමටයි කිය. අනික් කෙනාට නිදිමතකම කම්මැලිකම නීරසකම එනවා. ඒක න දැනගන්න මේ ඉදිරි ගමනකටයි සූදානම් වෙන්නේ. මම ලෑස්තිලා යන්න ඕනේ මේ නීරසකම කපාගෙන යන්න. නිදිමත කපාගෙන යන්න. ආහනේ විදිහට යනකොට යනකොට දවසක අත්දැකිය. අත්විඳිනවා. අදුක්කම සුඛ જાතියක් තියෙනවා. අනිවාර්යයෙන්ම අවිඥානසට වැටෙන්න ඕනේ. ඔන්න ඕකටයි ඥානෙ කියලා කියන්නේ. විද්‍යාව කියලා කියන්නේ ඔන්න ඔච්චරයි. එහෙම නැත්නම් වෙනම විද්‍යාවක් ඇත්තේ නැහැ. අපි බලාපොරොත්තු වෙමු අනිත් දවසේ මේ සූත්‍රය ඉතිරි කාලේ සාකච්ඡා කරනකොට ඒකට බැසගන්න. ඒ නිසා අද මිතුවා කල්මේ ඉතිරිපත් කරලද කාරණාවලින් තව තවත් කරගෙන යනවලට සහන්මෙලියක් ශාන්තියක් ඉදිරියක් ධෛර්යයක් ඇති කරගන්න ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව સમાપ્ત කරනවා. සියලු දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මෙතෙක් කරන ලදී ධර්ම දේශනාවට සම්බන්ධ මොන මොනවාරි කියන්න දෙයක් තියෙනවා අපි ඒකට සාතර වෙමු. එහෙම දෙයක් නැත්නම් අපි පුරුදු පරිදි ඊතාවතාචාති ගාථා සජ්ජායනා කිරීමේ ධර්ම දේශනාවේ නිමා સમાප්තිය සඳහන් කරමු කියලා මම යෝජනා කරනවා. අවසරයි සනසි පළවෙනි දිනේදී සාරාංශයක් නැත්නම් කොහොමද? පළවෙනි දිනේදී සාරාංශයක් නැත්නම් ඈ ඈ අනුෂා සාරාංශයක් නැත්නම් කොහොමද මේ ලක්ෂණ උපදින්නේ? මොකේද? පළවෙනි දිනේදී සාරාංශයක් නැත්නම් රාගානුසී පළවෙනි ධ්‍යානෙම දිගටම ඉන්න පුළුවන් මැරෙන්නෙත් නැහැ බ්‍රහ්ම ලෝකයට යන්නෙත් නැහැ. ධ්‍යානෙ නැගිටතර පස්සේ ඒ තෙන්න රාගය තමයි ගෙනියන්නේ. ඒක උපත් වෙන මේ උපත් මොකේද? ඒ එතකොට කෙලිසිලා හිටියොත් කාම ලෝකේ ධ්‍යාන හිතේම ධ්‍යාන හිටියොත් ධ්‍යාන ඇතුලේ නෙමෙයි. ධ්‍යානේ සමවැදිලා නැහැ. එළිය හිටියොත් ඒ ධ්‍යාන ශක්තිය හැටියට භවයේ පවත්තරනවා. ඒක විශ්වාස කරන්න බෑ. ධ්‍යාන ලැබුවයි කියලා හැම කෙනාම භ්‍රම ලෝකෙම යනවා කියලා විශ්වාස නැහැ. අපපටි විඥාන්ත නැහැ. ඒ කියන්නේ ලබන ධ්‍යානෙ පිළිෙන්නේ නැතු හිටියොත් විතරයි භ්‍රම ලෝකෙට යන්නේ. ඒ කියන්නේ ධ්‍යානෙ නැගිටට පස්සෙත් අර ධ්‍යාන හිත පිළිබඳ ලෝභයෙන් ගත කරනවා. එහෙමනම් භ්‍රම ලෝකෙ යන්න ඕනේ. යන්න ඕනේ නම් අනිත් වගේ ඇත්තටම මේ අපි ධ්‍යාන කියලා හිතාන ඉන්නේ ගව හරි හතරක් චීස් කැල්ලක් වගේ එකක් කියලා හිතාන්නේ. එහෙම එකක් ධ්‍යානයක් නෙමෙයි. එහෙම ධ්‍යානයක් තියෙන ධ්‍යාන සම්වැදිච්ච වෙලාවක් තියෙනවා සම්වැදිච්ච නැති වෙලාවක් තියෙනවා. ධ්‍යාන පිළිබඳව කතා කරන හැම කෙනෙකුම කතා කරලා තියෙන ධ්‍යානෙ නැගිටලා. එක්කෙනෙකුටවත් ධ්‍යාන අයිතියක් නැහැ. ධ්‍යාන අයිති ඉඳදී කතා කරන්න බෑ. ඒක තේරෙනවද? ඕක කතා කරන හැම කෙනාම කතා කරන ධ්‍යානෙ නැගිටලා. ධ්‍යාන නැගිට්ටට පස්සේ අර තිබිච්ච එක ගැන කතා කරන්න අයිතියක් තියෙන ලෝකේ කෙනාට වැඩිය. නමුත් ධ්‍යාන හින්දැද්දි කතා කරනවා කියන්නේ තකතිරුකමක් නෑ. ධ්‍යාන නැගිට්ටට පස්සේ කතා කරනවා කියන්නේ තකතිරුකමක් තමයි. ඊව ගැන අයිතිවාසිකම හෝ ඊව ගැන කතා කරන හැම එකක්ම ඔරිජිනල් එක කතා කරන්න බෑ. කතා කරුවොත් ධ්‍යානයක් වෙන්න බෑ. අනිවාර්යයෙන්ම දෙන්නේ. විතක්ක ਵਿਚාර දෙක පිට කියලා තියෙන්න බෑ. අරමුණේ පිට පැනලා දෙන්න බෑ කතා කරන්නේ. ඒ නිසා මේ ධර්මය කියලා කියන්නේ විකාරයක් කියලා තේරෙන්නේ නැහැ. ධර්මය කියලා අපිට පොතේ කියලා දෙන්න හදන්නේ විකාරයක්. අවබෝධයේ පොත පොතට දාන්න බෑ. අවබෝධය සංනිවේදනය කරන්න බෑ. සංනිවේදනය කරනවා කියන්නේ අරක අවුල් කරලා. එනිසා අපි තේරුම් අරගෙන ධර්මයේ දෙන්නේ ඒ එතෙන්ද විතරයි ධර්ම ගෙනියන්න පුළුවන්. නමුත් ඒක ඒක ධානයක් කියලා අරගත්තොත් ධර්මය කියලා කියන්නේ නිවන කියලා බාරගත්තොත් එහෙනම් ඉති කරන්න දෙයක් නෑ. ඒක තමයි අර මුල්ලාහු ප්‍රශ්න මතුවෙන්නේ. මේ ධර්මයක් තියෙන අතාරින්න මිසක් බැඳ ගන්න නෙවෙයි. ඒ තියෙද්දි මේ ධර්මේ බදාගෙන බදා ගන්න වටිනවා. අනික් බදා ගන්න දේවලුත් එක්ක මේක බදාගත්තත් අරක බදාගත්තත් ඒකේ තියෙන දෝෂේ දක ගන්නවා. ඒකේ තියෙන අඩුපාඩුව දකිනවනම් ධර්මේ වැඩ ගන්න පුළුවන්. එහෙනම් ධර්මයට දාස වෙලා ওই වැඳ වැඳ ඉඳී. ධ්‍යාන ගන්න. ඉතින් කතා කරන්නම දෙන්නේ. ඔය කොයි දේ ගැන කතා කරන කෙනෙකුත් ඇත්ත ඇත්තේ නෙවෙයි එක්ක ඉන්නේ. ඒ නැත්තම් මේක මවාපෑම සඳහා කරන වෙළඳ ප්‍රචාරයක් විතරයි මට. ඉතින් ගියාට පස්සේ ওই ධානය කියන සුඛෙත් නෑ ධානය. ඉතලා දැසනම් හරි සුඛයක් තියෙනවා. පහුගිය රිට්‍රීට් තුනේ හතරේදීම හැම කෙනාම වචනේ ප්‍රකාශ කරා. ඒතෙන්දී එතන කැපිපේනම දේ තමයි මේ භාවනා පිළිබඳව හයියෙන් කතා කරන්නෙම ගිහියෝ. එක සංඥා වංශනවා කටහරලා කතා කරන්නේ. කතා කරන්න බයයි ලැජ්ජයි. ඒ කියලා කියනවා ස්වාමීන් වහන්සේ මෙච්චර අසිරියක් ලැබුවා දෙවෙනි දවසේ එක නෑනේ. තුන්වෙනි දවසේ ඒක නෑනේ. හතරවෙනි දවසේ ඒක නෑනේ. මං ඉතින් කියන ඉතින් බැඳපු යක්කෝ ඕක දන්නවනේ. බඳින්න ඉස්සර තියෙන ප්‍රේමේ බැඳලා බැඳ නෑනේ. ඉතින් ඕක ඉතින් කහන්න දෙයක් ඇයි. ඒක කිව්වට පස්සේ මම ඉතින් කටහ කරයි කියලා මට දොස් කියනවා. වෙන එක උත්තර කට වහන්න ක්‍රමයක් නෑ. කොයි දේ වුණත් පළවෙනි සැරේට කරනකොට ලොකු සිලිලාරයක් තියෙනවා. ඒක බුදුරජාණන්සේ කියනකොට කියන්නේ ඒකට අල්ලලා තමයි. නමුත් ඒකල කියන එක භාවිත කරපම් භාවිත බහුලීගත කරපම් කොච්චරද කියනවා ඊගාවට යන්න මේක තුච්ච වෙනකම්ම භාවිත කරපම්. ඒක තුච්ච වෙන හැටි කියන්නේ. ලස්සනට කියවන්නේ මේ අපි කියුවා ඒ සූත්‍රනිපාතේ නේ මම මේ විනය පිටකේ ආනාපාන සතිය ගැන අටුවාව දීලා තියෙන හැටි. දෙවෙනි ධානයේ මුල හොඳයි අග දවුත්තුයි. තුන්වෙනි ධානයේ මුල හොඳයි අග දවුත්තුයි. හතරෙන් දැසේ මොළ හොඳයි අග සවුත්තු කියලා. මේ හොඳට පටන් ගත්ත එක සවුත් වෙන්නේ කොහොමද? ධානය ඇතුළතදී තුන්වෙනි ධානය ලැබනකොට තියෙන සුඛය ඒක කරගෙන යනකොට නෑ ඒකනේ හතරෙන් ධානයට යන්නේ. හැම තැනම ලස්සනට මේ වාක්‍ය ටික එහෙමම ලියලා තියෙනවා. උපචාරයට වැඩිය හරි හොඳයි පළවෙනි ධානය. පළවෙනි ධානය පටන් ගන්න ටික වෙලා කරනවා ආයේ ආයේ බහිනවා. බහින කම්ම කරලා ඊට පස්සේ තමයි දෙවෙනි ධානයට සාධාරණීකරණය කරන්නේ. මේ ටික ඇත්තට ඔය අද ඔය ධ්‍යාන ගැන කතා කරන කට්ටිය දිහා බලනකොට මේ වෙනද බඩුවක ඒ කියන වෙනද ප්‍රචාරට ඕනේ කෑල්ල තියෙනව නැත්තේ නෑ. නමුත් ගොඩක් තියෙන්නේ පුස් පිදුරු. විකුණන්නේ අර කෑල්ල පින්න. ඉතින් ඒ කල්ලානේ කියලා ගත්තට සැටිසිට ගෙදර ගෙනලා බලනකොට ඒක නෙමෙයි තියෙන්නේ. මේ ධ්‍යාන ගැන දන්නවනම් ඒකම ඇති තුච්චයි. ඒක ති නීචයි. ඒක මොනවා කියන්නේ ශූන්‍යයි. ඒක අල්ලන කතා කරන්න දෙයක් නෑ. වැඩ ගන්න පුළුවන්. වැඩ ගන්න පුළුවන්. නිසා ඒක පිළිබඳව මහා අන්ධකාරයක් තියෙනවා. මහා අවිද්‍යාව තියෙන මම අර ඇත්තම අන්තිම රිටිටේ කෙරුවේ ඥාන ප්‍රෝභිකේදී. රක්මන් ජාන්තරෙන් ගෝලෙත් එක. තියකෝ ප්‍රශ්න කරනවා ඔය කියනවා ජූසි එකට යන්නද නැත්නම් ඔබ වහන්සේ කියන මේ නීරස ඒකාකාරී දෙයට යන්නද කියලා. පැහැදිලිව සුද්දෙක් කවමයි. මොකෝ ජූසි සසවත් දෙයට එහා පැත්තේ තමයි ඒකාකාරීකම තියෙන රෙඩි වැදගත් දක්ෂ කෙනෙකුට තමයි එතෙන් යන්න පුළුවන්. එතනයි දුක්ඛ සත්‍යය. ඒ නිසා මේක හරහා යන්න අර එන පවන given නිවා ගන්න. මහණේ එහා පැත්තට සූදානම් වෙන්න. ඒ නිවනේ නෑ ඔය කියන විරත ප්‍රචාරය. අල්ලගන්න මොනවාක්වත් දෙයක් නෑ. අල්ලගන්න තියෙන දේවල් ඕන කරන්නේ ගමන් පහසුව විස්රාමයක් පතාමකනයි. ඉතින් කීප දෙනෙක් මට කතා කරලා මම ඉතින් කාට පරිසම් කරගත්තා මේ මනුස්ස කාරණා තේරුම් ගන්න තියෙන හැබැයි හරියට වාක්‍යයට දාලා කියන්න ඕන කාට පරිද්දෙන්න නෙවෙයි මෙහෙමයි බුදුහාමුදුරු පෙළගස්සලා තියෙන්නේ ඒකට ගිහිල්ලා නොකිය කට්ටිය ඒකට තමන් මම ওই බාහුරුම ගියේක මට හම්බෙච්ච ලොකුම දේ තමයි නොකිය කට්ටිය ඕක ගැන කතා කරන සුර පුර දිවි ලෝකයක් කියන්නේ මම කියන්නේ පිස්සු කතා කරන ඔබ යන යන තන අසුචි පිට තියෙන තැනක් මම ගිහිල්ලා තියෙනවානේ මම දන්නවානේ ඒ නිසා මට කියන්න දෙන්නේ නැහැ කවුරු මුල ඉඳලා අග දක්වාම හිටපු නිසා. නොහිටියානම් නොගියානම් අම්මෝ ඇඳලා පෙන්වන චිත්‍රය. මම ඕගොල්ලන්ට ආරාධනා කරනවා කරුණා කරලා යන්න. කරුණා කරලා කියලා ඔය තියෙන ඔය පටු මානසිකත්වය පැත්තක දාලා ඔය බයිලා කියන කට්ටිය කියන දේවල් අත්විඳලා බලන්න. ඔයගොල්ලෝ කියන දේවල් මොනවාක්වත් නැහැ. මෙතන ඉඳලා ඒ වැඩේ කරත හැකි. අරක වියදම් අධිකයි වෙහෙසයි තමයි. නමුත් ගියාට පස්සේ අත්දැකීමක් ලැබෙනවා. අවිද්ද පය දහස් වටේ කියලා. මම කියන්නේ භාවනා කඩාන යන කියන එක නෙවෙයි. ඒකට කවුරුවක්වත් එන්නේ නැහැ නයිපෙන පෙන්නන්න. ධ්‍යානෙ ඉන්නකොට තියෙනවා තමයි. ධ්‍යානෙ ඉඳ හැමදාම ඉන්න බෑ. එළියට ආපු ගමන් ආයෙ වැටෙනවා භවයට. කොතෙන්ද ඇයිද කියලා විශ්වාස කරන්නේ. ධ්‍යානෙ ඉඳතුම අපි පිරෙන්නේ නැතුව හිටියොත් විතරයි ප්‍රකලෝපපත්‍ය ලැබෙන. ඒ කියන්නේ ධ්‍යානෙ නැගිටලා ධ්‍යාන ඒ නීවරණ ජවේ ප්‍රශීකරණ තියන්නේ. ඒකක ඒකව ගිහි ලෝකයක ඉඳගෙන කරනවා කියන එක දෙල්ලක් නෙවෙයි. ළඟකම ධානයකට අවශ්‍ය කරන වාතාවරණය නැවත නැවතත් දීගෙන ඉන්නවයි කියන එක. ඒ කියන්නේ කාන්තාරේ මැද ස්විමින් pool එකක් නඩත්තු කරනවා කියන එක ලේසි නෑ. ඒ වතුර නෑ. ඉතින් ස්විමින් pool එක මේ වැඩි කාලේ දිනනකොට හරි ජොලි මේ පැත්තක නැති ස්විමින් pool එක මොකද වලක් කහන එක විතරයි. වතුර එනවනේ. ඔව් කාන්තාරක නරක කරන්නේ කොහොමද? ඒ නිසා ඒක මේ උපයා උත්තාන සම්පත්‍ය වගේ මාරක සම්පදාව හරි අමාරුයි. විපස්සනාදී අඩු නැහැ. අපහසුව කරන්න විපස්සනා කිසිම සිල්ලාරයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. බලාපොරොත්තු වෙන්නේ මේක මේ පිළිච්ච බල මේ අස්ලේ නැති ඇටයක් වාගේ සුදු පාම්පෙත්තක් වගේ කකයි නිකයි කරන්නේ. මෙහෙම කෙනාට විතරයි මම කියනවා පොළවේ අත ගහලා දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න පුළුවන්. මේ අයිතිවාසිකම් හටන් හටන් කරන අර සැප මේ සැප බලාපොරොත්තු වෙන කට්ටිය ටිකකට රැවටෙයි අරකට නොබෝ කාලෙකින් ආයෙ බිමට පහින් දෙනවා එදාට හරිය කනගාටුවක් ඇති වෙනවා කී දෙනකොට මම බැන්නද කී දෙනකොට කොනකටද මෙතෙන් ආවේ ඒ හවට පොත ආයෙත් බිමට බහින්න උනායි එතකොට ගිහිල්ලා මල් තියලා වඳින්න වෙනවා ඒ පාඩම උගන්වන්න පිණිසුන්ද ඇත්තටම ගුරුවරයා නෙවෙයි අර වරද්දපේ කරා ඒ හැම කෙනෙක්ම සිද්ධ වෙන්නේ වෙහෙල් පටිසම්පාදියානෝ අවසරයි සම්පත. ආශ්වාසය ඉවර වෙලා ආශ්වාසයේ එන්න කලින් ඇති වෙන විවේකය ආශ්වාස ප්‍රශ්වාසයේ ගිවන් වෙලා ඇති වෙන විවේකය සමාන සම්පත. එකමයි මේක අර පුංචි මේවට කියන්නේ මයික්‍රෝ මැක්‍රෝ කියලා වෙන් කරනවා. සූක්ෂම සහ ඕලාරික කියලා. ආශ්වාස දෙකම ගිවන් කරපේ කරාට වෙන කරණ දෙයක් නැහැ හැප්පෙනවනේ කියලා නෑ බෑ කියන්න බැරුව. ඒක හරි වැඩක් කියලා ඒක හොඳට අරගෙන භාවනා කරන එක්කනට නිකන් මම නම් කියන්නේ මට එහෙම විවේක වෙනවා නම් විනාඩි 10කින් 15කින් පළවෙනි මූලයේ ඉඳලාම ආශ්‍රව ප්‍රසාර දෙකම බලන ගමන් ප්‍රසාසී අග විතරක් බලපන් ඒක විනාඩි දෙකෙන් තුනෙන් යන්න පුළුවන් ඉතින්. අපි ආරය කලින් දැකලා තියෙනවා. දැකලා ඒක හරි බව තේරුම් ගන්නත් ඕනේ. ඒක බලනකොට හැම ප්‍රසාසියම ඉවර වෙන්නේ උතනින් තමයි. පළවෙනි ප්‍රසාසිය වෙන්නේ උතනින්. නමුත් අපි ඒකට කලබල වෙදී ඉන්න ලෑස්ති නෑනේ. හරියට දැනගෙන පළවෙනි ප්‍රසාසියම රත් වෙච්ච වේගෙන් බටර් කෑල්ලක් කපුවා වගේ එහෙම අතෙන් යනවා. ඊට පස්සේ ආස්වාසේ නොවෙනව නෙවෙයි. Taman ඉන්නේ විවේකී. ඒ වෙනද ආස්වාසයක් ඇවිල්ලා යනවා. ඊට පස්සේ ප්‍රසවාසය වෙනකොට ආයත් අරක සාතු කරගන්න. ආය ආස්වාසයක් ඇවිල්ලා යනවා. ප්‍රසවාසය වෙනකොට ආයත් අරක තාම නේද? ඒකට වෙනව විවේකී තියෙද්දි ඒක උඩ තමයි මේ රැලි මාලා යන්නේ. රැලි මාලා අදාහගත්තොත් විවේකේ පාව දෙන්න ඕනේ. විවේකේ අල්ලගත්තොත් රැලි මාලා පාව දෙන්න ඕනේ. ඒකට ආස්වාස ප්‍රසවාසය දිගි වෙච්චාවයි. අද්ද වේදන හිතිලි රැලි මාලා තිබිච්චාවයි. පළවෙනි සැරේම එතෙන්ට ගිහිල්ලා ඒකෙම ඉන්න ගත්තොත් අයි නැවත නැවත එළියට අවිල්ලා යන්න ඕන කමක් නැහැ. ඒ දෙකේ තියෙන අරක සූක්ෂමයි අරක ඕලාරිකයි. ඕලාරිකයි කහරහා තමයි සද්ධා චරිතය යන්නේ. ප්‍රඥා චරිතයට අර සූක්ෂම දේමත් තේරුම් අරගෙන ඒක හොඳ භාවිත කරපු කෙනෙකුට කිව්වත් එම උච්චර මේ ආනපාන අල්ලන්න ඕනේ නැහැ. පේනවනම් ප්‍රසවාසය අග විතරක් බලන්න කියලා කියනකොට වැසර තේරෙනවා. නමුත් ඒක දන්නේ නැති මිනිසෙකුට කිව්වොත් මේ මොකද මේ ප්‍රසවාසයක් විතරක් බලන්න කියලා කියන්නේ බුදුහාමර කියලා තියෙන මුලමඳාක බලන්න කියලානේ. එන ආස්වාසය බලන්න එපාද කියලා එයා අවුල් කර ගන්න ප්‍රශ්නේ. දන්න කෙනාට හරියට මේ භාවනා මේ උපදේශ පාදපෙත් අන්තිමට වචන දෙකක් කියනවා ආචාර ප්‍රසව ඉන විස්තර කරලා ඉඳ ගන්නකොටම හිත විවේක වෙනවනම් ආචාර ප්‍රසවත් කියන්න ඕන කම නැහැ. ප්‍රසවාසයේ අග විතරක් ඕනනම් බලාගෙන ඉතින් යන්නේ කියලා. ඉතින් ඒක අල්ලන මිනිස්සු ඉන්නවා. එහි ස්වාමීන් වහන්සේ මේ වාක්‍ය දෙකක් මේක අන්තිමට දාලා තියෙන කියලා හරියටම අල්ලන මේ සිනානිකතේ වක්කී දෙක ඇහෙන්නෙත් නැහැ. ඒ විනස ඉන්නේ වෙන මුචාර ලෝකයක නේ ඉස්ලාම ආමුදාසයෙන් අපට හඳුන්නා. ඒක අල්ලගෙන ඉන්නේ. ඒ අර කලින් භාවනා කළා ඒ ඌරුව නැති කට්ටිය. ඒ නිසා පිටිසර කියනකොට ලොකු ස්වාමීන් වහන්සේලා කියන්නේ අමාරුව තනින් පටන් ගන්න විස්තර දෙන්නේ කියලා. පළවෙනි ප්‍රසවාස මේ නිවන තියෙනවා. ඒක තේරෙන්නේ නැත්නම් ආශාසස දෙකම කරලා දෙකම සංසිඳනකම් ඉඳලා යන ක්‍රමේ කරන්න කියලා කියන එක. මගේ දේශනාවේ මගේ එකේ තියෙන්නේ මම මොනවක්වත් දන්නේ නැතු දන්නේම නැති කෙනෙකුට වගේ සම්පූර්ණ විතර කරලා පුරුදුකාරයකට වදින්න වචන දෙකක් වාක්‍ය දෙකක් දාලා තිනවා. ඉඳ ගන්නකොටම පරියන්කේ විවේක වෙනවනම් ආශාස ප්‍රසාර දෙකට හිත යනවනම් ආශාස ප්‍රසාර සරණ හොයන්නේ නැතුව මූල කර්මස්ථානක සරණ ගන්න නැතුව පේනවනම් පේන ප්‍රසවාසයේ අග විතරක් බලන්න. නිකන් අපි පාර දන්නවා. වරින් වර සයින් බෝඩ් එකක් බලනවා. අපි දන්නා පාර හරියට හරි යන පාර හරි කියලා වරින් වර පාරේ කට්ටිය වාහනේ අනික් කට්ටිය කියනවනේ වාර ෂුවර්ද කියලා අපි ආහ පොඩ එන මේ බෝඩ් එක බලන්න ඕකද කියලා. ආ හරි හරි ආ හරි අයියා අයියා. ඒකට ළඟ ඉන්න මිනිහට විශ්වාසයක් තියෙනවනේ. බෝඩ් එක බලනකොට. මේ බෝඩ් එක වෙන්න ගන්න එකයි තියෙන්නේ. Taman දන්නවා. Taman දන්නවා මේ පාර තමයි දන්නේ වෙන කවුරුත් මේ ෂෝට්කට් එක දන්නෙත් නැහැ. ඉතින් අනිකට එතන මේ අයින් මාව අපි අඳ ගන්න යන දන්නේ වැරදි පාරක. මේ ඉක්මනට යන්න ඕනේ කියලා කියනවා මේක හරියද දන්නේ නැහැ පාර කියලා. ඒක පොඩ්ඩක් නැතර කරලා කියන එන ওই තියෙන බෝඩ් එක පොඩ්ඩක් බලන්න යන්න. බෝඩ් ඕනේ කරන්නේ නැහැ. පාර දන්න මනුස්සයෙක්. ආනාපානෙ ඕනේ කරන්නේ නැහැ. පැහැදිලිවම ඕනේ කරන්නේ නැහැ. ඉතින් එන දවසේ අන්තිම දවසේ මේ රිට්‍රී ඉවර වෙලා. හොඳටම ධර්ම සාකච්ඡාවේදී හුරු වෙලා කිව්වා අනේ ස්වාමීන් වහන්සේ මොන જાති කෙරුවක්වත් මගේ කාලකන්ණි කොට මට ආස්වාස් ප්‍රසවාසය අහුවෙන්නේ නැහැ කියලා මේ 8 වෙනි දවසේ කියනවා. ඉතින් මං කෝ කවුද කිව්වේ ආන බන බලන්නේ කියලා. මං කිව්වේ ඉඳගෙන පට්ටර වෙලා ඉඳගෙන ඉන්න එක බලන්න කියලානේ. ඒ තොරතුරු එකක්වත් ඇහෙන්නේ අර අහන්න හදන්න වෙන මොකක්ද යන්නේ. මං කෝ ඉතින් ආයෙසට මුල්පටි අහන්න මම කියන්නේ ආනපන ගන්න කියලා. මම කියන්නේ පිම්බි මැකිලිම ගන්න කියලා. මම කියන්නේ ඉඳගෙන මේක බලන්න. අනේ ස්වාමීන් වහන්සේ අපරාධ දවස් 8. මට සුවකණ්ඩ ඉතරෝ ඒ වෙලාවට තින්නේ. එයාට දවස් 8යි මම අවුරුදු 30 ගණක් කරපේක. මම කිසි වෙන මොකද කරන්නේ? අවුරුදු 8කට හරි කමන්නේ අඩු ගන්න දැන් දන්නවනම්. දවස් 8 පොරොජනක් තියෙනවනේ. ඉතින් වටේ ඉන්න කට්ටිය ඒවට hina වෙනවා අර මනුස්සයා මොඩයි කියලා. මොඩ නෙවෙයි ඒ හැටි. භාවනාවේ ස්වභාවය එහෙම තමයි. එහෙම කට්ට කීයක් පණින්න ඕනද මේ මූල කර්මස්ථාන කියන්නේ මොකද්ද කියලා දැනගන්න. නැත්නම් ඒක නිවන කියලා නේ අල්ලන්නේ. ඒක නැති දවසේ හරියට කන ගන්නවා හරි වැඩි අනිත් ඔක්කොටම ආන බණකට දෙයි මට කරන්න. මට ආනපානේ කරන්න බෑ. මොනවාක්වත් නැති වෙනකොට টොප් එකට ආනපාන එනවා. අනිත් කෙනෙකුට කියනවා ආනපාන භාවනා කරන්න ගියම හයියෙන් හුස්ම ගන්නවලු ඉෂිකක්මක් කරනවලු නිින්දයක් නැතිලු. ඉතින් මං කියනවා භාවනා නොකර ඉන්නකොට ඒක ප්‍රශ්නයක් නෑ. අනේ නිකන් මේ පොඩි මේ මොනවද කියන්නේ මේ වීදුරක බැඳිච්ච සීයක් වගේ එකක් තියෙනවා තමයි. අත ගාපු ගමන් ඔක්කොම ඉවරයි. අත ගන්නෑ. අපි පැත්ත කරලා වීදුර ගැන කල්පනා කරලා ඉන්නේ. ඉතින් භාවනා කරපු කෙනෙකුට වෙලාවක හිතෙනවා අනුකම්පාව. හැබැයි ඒත් එන්නේ ද්වේෂයෙන් එන්නේ. අනුකම්පා කරන්න මොකද අපි තරකට ඇවිල්ලා තමයි අනුකම්පා කරන්න අපි නනිවනි ගන්න වලින් නේ නිසා තීරුම් කරලා දෙන්න ඕනේ එතන ඉඳගෙන. ඒ ඒ ප්‍රශ්න අහන කෙනාගේ මානසිකත්වයේ ඉඳගෙන තීරුම් කරලා දෙන්න ඕනේ. ඕක තමයි මාත් උම කරලා තියෙනවා. ආනපනිය අල්ලන්න යන්න එපා විවේක වෙනවා නම් යන්නේ කියලා. සසන්ත නිදිමත එනකොට බලගන්නේ මේ නිදිමත එනවා පේනවා. ඉන්නවා දෙන්න කලින් එනවා පේනවා. ඒක මේ හිත විසිරෙන ගැටිය මොකද කරන්නේ? ඒක ඒ කියන්නේ මූල කර්මස්ථානයේ හිත තියාගන්න බැරුණා නම් බොහොම තදින් මූල කර්මස්ථානයේ බලාගෙන ගියම වෙනසක් වෙනවා. ඒ සාමාන්‍යයෙන් සම්ප්‍රදාන කුල උත්තර දෙකක් කියනවා. නිජමත ඉන්න කලින්ම අරමුණ ළඟ ළඟ මෙනෙහි කරන්න පටන් ගන්න පුරුද්ද තියෙනවා. ඒක උගාක් ශක්තිය ඕනේ. මෙනෙහි කිරීම තියනවා නිජමත ඉන්න විතක්කේ තමයි මේ මේ තීන මිද්දේට ප්‍රතිපක්ෂ ධර්මයි. තීන මිද්ද නීවරණය විතක්කේ කියලා කියන්නේ ධ්‍යාන වංගය. විතක්කේ කියන්නේ මෙනෙහි කරන එක. ඒ මෙනෙහි කරන්න බෑ හොඳ නේ හිත කර්මන්නේ නැත්තම්. හිත කර්මන්‍ය කරන එක පරියන්කෙදි කරන්න බෑ ඒක සක්මනීති කරගන්න ඕන. සක්මන් කරලා තියෙනවනේ හිත හොඳ බැටරිය charge වෙලා තියෙනවනේ ඒක කරලා පරියන්කට ඊශ්වර සක්මන් කිරීමත් පරියන්කෙන් පස්සේ විතක්කේ මිනේ කිරීමත් ඒ දෙක ඒ තියෙද්දි toy ප්‍රශ්නේ නෝ. ඒ දෙකම තියෙද්දි ඒ වෙනුවට තමයි ලොකු සාන් තියෙන කාලේ කිව්වේ දැන් දැන් මේ යන්න හදන්නේ නිදිමතට කියලා ලෑස්තිලා යන්නේ. මේ මේ ඇඳගෙන යන්නේ ඊට නිදිමතට කියන එක ඒකේ මූල පූර්ව ලක්ෂණ දකින්න ඕනේ. සයින්ස්. දැක ගන්නකොට තමයි තේරෙනවා දැන් මෙයා කෙලිම ගහන්නේ මල්ලෙන් ගහන්නේ අපිට. ආන්නේ නිර්වතට ලකුණු පහළ වෙනකොට දැනගන්න එක පුත්‍රජනාසෝ පචලයමාන සූත්‍රයේ පළවෙනියම කියලා තියෙන සංඥාව සංඥා වෙනස් කරපන්. නිජමත සංඥා වෙන්නේ නින්දට මනාප වෙලා. අනේක වෙනස් කරන්න නිජමත තුනී වෙලාවෙම කඩා ගන්න ඕනේ. ඒ ගොඩාක් අය. සාමූහික භාවනාවේදී විතර කවදාකවත් පරියංග තනියම ඉඳදී කරන්න බෑ. පරියන්ගේ දෙක නැගිටලා යනවා කපුදිය ගන්න. සාමෝගේ ඉනකොට ලැජ්ජයිනේ. දැන් කටින් ඉඳදී නිදි කියලා වැටෙන්නත් බෑ. ලෑස්ති වෙනතික තමයි ප්‍රතිරූපේ රැක ගන්න ඕනේ. හොඳ දේවල් නෙවෙයි. නමුත් ඒක වාසියට හිතනවා සමාගමෝ ඒක බානවා. ගොඩනෙක් ඔය මේ තනියම භාවනා කරන්න කියලා බුදු වෙන්න ගියාට බුදියන එක තමයි කරන්නේ. ඉස්සන්නවනේ ඒකට හරිම ප්‍රසිද්ධයි. හරිම ප්‍රසිද්ධයි ඔක්කොමලා මේ බොහාම හොඳට භාවනා කරන්ඩ මේ කුටි වල කරනවා. අවසානයේ දැන් මෙහෙම දැන් නිදිමත එනකොට ඇවිල්ලා අර උස්සාට විසිරෙනවා නේද සමහර වෙලාවට අවධානයෙන් හිටියන් පස්සේ අර නිදිමත එනවා තේරෙනවා නමුත් ඉස්සාරේ විසි වෙන එක නවත්ත ගන්න පුළුවන් ඒක හරි හොඳ ඒ කියන්නේ හොඳටම දෙපැත්තෙන් කිට් වෙලා තියෙන්නේ අඬු දෙක මෙහෙම ලං වෙලා තියෙන මේ පැත්තෙන් අන්තිමට යනකම් තේරෙනවා ගැස්සෙනකොට තේරෙනවා මැද කැල තේරෙන්නේ නැහැ ඉස්සර එහෙම නෙවෙයි නින්දර ගිහිල්ලා ඉඳලා හීනෙකුත් දැකලා නැගිටින්නේ දැන් ওই කිට්ටු කරගෙන ඉන්නේ ඒ නිසා එතෙන්දි දැනගන්න ඕනේ දැන් ඕක ඔහොම ළඟ වෙයි ළඟ වෙයි ළඟ වෙයි ළඟ වෙයි මෙහෙම මෙහෙම මෙහෙම කිතු ඒ තල්ලන්න බැරි තරක් තියෙනවා. ඒ අල්ලන්න බැරි තරම් මේ දැනුත් තියෙනවා. දැනුත් අපි මේ මේ මෙයාත් එක්ක මම කතා කරන මේ පැත්ත පිළිබඳව ඉන්න ඉන්නේ මම. ඒකල වලක් කරන්න බෑ. මෙයාට මුහුණට අවධානය මෙතෙන්ට දෙන්න නම් මේව ඔක්කොම අමතක කරන්න ඕනේ. මයික්‍රොස්කෝප් එකට ඇහැ තිබ්බහම ඒකේ තියෙන දේ බලන්න ලෝකේ අමතක කරන්න බෑ. මේකේ ඇහැ තියාන මේ ලෝකේ මොනවද වෙන්නේ කියලා බැලුවොත් මේක පේන්නේ නෑ. විනිවිදක් හැම වෙලාවෙම අපේ ජීවිතේ තියෙනවා. අතෙන්දී ඒක කැට ගැහෙනවා. ඔය කියන එක හරි ෂොක්. කිට්ටු කරගෙන යනවා. හැබැයි එතකොටම පේනවා මෙයා මේ බයිලාවක් කියනවා. නැලවිලි කපියක් එනවා. පිටි මොකක් හරි දෙයකට රසයක් එනවා. යනවත් එකම තොක්ක කරලා ගෙනලා දානවා. ඔබට කිව්ව නේද රස්තිය අදු ගන්න එපයි කියලා ගෙනල්ලා ගෙනත් දාලා අරමුණට ගෙනත් දානවා. ඒක හරි මේ නින්දේ තේරුම් ගන්න කියන අන්තිම කිට්ටු වෙන වැඩක් ඔය. ඒක හොඳයි. විසිරෙන්නේ නැහැ. හිත කදාත් විසිරෙන්නේ නැහැ. හිත විසිරෙන එක නීවරණය තමන්ගේ නොදැනුවත්කම නිසා පශ්චාත්තාවයක් ඇති කරනවා. පශ්චාත්තාවනේ සතුටු වෙන්න ඕනේ. දැන් මම නිින්ද පිළිබඳව ඇහෙන්න ඉස්සරහට ගිහිල්ලා තියෙන්නේ. මට තියෙන්නේ ආපු ගමන් ආයෙසරක් ඒ පරණ දුක කතා ගන්න බෑ. අලුත් චිත්තක්ෂණයට ෆ්‍රෙෂ් පිට යන්නේ එකයි. එදාට තමයි ඉන්ද්‍රිය ශක්ති බල ශක්ති බවටපත් වෙන්නේ. ඕනේ පශ්චාත්තාවය අයින් කරගත්ත දවසේ. ඒක තමයි දැන් පදින් හිත මූල කර්මස්ථානේ දිහා බලන්නේ හිතුවත් ඒක. ඒව ඇයි මූලික උපකරණ. ඒව බැරි වෙලාවත් තවක එන වෙලාවක් එනවා. ඒ තියෙද්දිත් එන වෙලාවක් එනවා. සමානවද දැනනවා. ඒ කියන්නේ හරි වෙහෙසයි ඒක බලන්න බෑ. ගොඩක් වෙහෙසක් දෙනවා. සමානවද වෙහෙසක් දෙන්නේ නැහැ. මුළු සංයන්නේ ගොඩක් පදින් එතයි කියපු උපක්‍රම අවස්ථානුකූලව කොයි එකද යොදන්නේ කියන එක එතන බුදුහාමුදුරු නැහැ. Taman දැනගෙන ආවද මල්ලේ ගොඩක් උපකරණ තියෙනවා. මෙතන මේ වෙලාවේ මේ මෙතන විදගන්නේ මොකෙන්ද? බුරුම කට්ට දානවද කාලේ නියන දානවද මොකෙන්ද කරන්නේ කියන එක තමන් තීන්දුව කරගන්න. කොයි එක කෙරුවත් වැරදින්නේ නැහැ. දැනුම වැඩි වෙනවා.